ගෞරවනීය ස්වාමීන් වහන්සේ සදා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනා සඳහා අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සියලු දෙනා tempත් වෙලා සාදුකාරය අමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමාචානන්ද අනිච්ච සංඥා ඉදානන්ද භික්ඛු වරඤ්‍යගතෝ ආඛමූලගතෝ ආ ශුඤ්ඤාරාරගතෝ ආ ඉති පටිසංචික්ඛති රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චං තීති මේ පංච උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ උද්දෘත කරගන්න ලද මේ පාඩි භාවනාව සර්වචක්‍රවන්සේ විසින් දේශනා කරන විදිහට පරිණා සූත්‍රයක සූත්‍ර උද්දෘතය මේකට මුලදෙනා නම දීලා තියෙන්නේ ඉනිමානන්ද සූත්‍රය කියලා සමහර විටක ත්‍රිපිටක පොතේ සඳහන් වෙලා තියෙන දස සංඥා සූත්‍රය කියලා මේ දෙකේම ළමා මම වෙන්නේ එකම සූත්‍රයක්. පොත්පත් දිගහැරලා බලන කෙනෙක් පහසුවෙන් මතක් කරනවා නම් ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ දශක නිපාතේ එන්නම් 10 කරුණු සතහන් පොතේ තමයි මේක සංග්‍රහ වෙලා තියෙන්නේ. මේකට ආරම්භය නිදානේ වශයෙන් සලකා බැලුවොත් ප්‍රස්තුත පුද්ගලයාලා කියන්නේ ගිරිමානන්ද කියන ස්වාමීන් වහන්සේ නම. ඒ නිසා මේ සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රය කියලා සඳහන් කරන්නේ. ඉතින් ඒකට සම්බන්ධීකාරක වශයෙන් සංවේදකාරක වශයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි මැදිහත් වෙන්නේ. මේ කියන සිද්ධිය සිදු වෙනකොට සර්වඥාන්සේ සාරත්වර්ගයේ තෝරාගන්න වැඩි වෙන කාලය ඒ කියන්නේ සර්වඥාන්සේ පංචාලිස් වසරේ අවුරුදු 20කට පස්සේ වෙච්ච සංසිතිය. සබතනාසිකේ බුද්ධ කෘත්‍යයේ පංචාලිස් වශයෙන් මුල් බුද්ධ ශාසනයේ අරණ්‍ය සේනාසන පිළිගැනීමක් තිබුණේ නැහැ. සබතනාංශේ කෝලබාල පිළිසත් එක්ක ඒ ඒ වනලැම් වල ගම් කෙරවල වල ජීවත් වුණා පරිවාසික. අවුරුදු 20කට විතර පස්සේ සංඝ රැස්වෙන්න පටන් ගන්නතර පස්සේ ඒ වගේම සූත්‍ර කොටස් අනිකායට කියලා දෙන්න කටපාඩම් කරන පටන් ගන්න දැසි තමයි සර්වඥාන්සේට අවශ්‍යතාවයක් මතු මේ අරණිසින ආසන පිළිගන්න ඒ පස්සේ තමයි ඔය කරත්තවර රජගහනවර වගේ තැන්වල වේලවනාරාමේ චේතනාරාම වගේ පිළිගන්න මේ සිද්ධියලා තියෙන්නේ පිළිගත්තට පස්සේ ඒ කියන්නේ පස්චිම බුද්ධ ශාසනය කියලා මේකට කියන්නේ ඒ වෙනකොට මේ කිරිමානන්ද ස්වාමීන් වහන්සේ අසනීපතක් දීවිච්ච නිසා ආනන්ද ස්වාමීන් වහන්සේගේ ආරාධනාවක මෙතන සිද්ධ වෙන්නේ. සාධුවන්තේ භගවා යේනායස්මාන් කිරිමානන්දෝ තේනව සංකමති අනුකම්පං උපාදාය. ස්වාමීන් වහන්සේ මේ කිරිමානන්ද ස්වාමීන් වහන්සේ ආබාධිකයි බලවත් නිර වෙලා ඉන්නවා අනුකම්පාව පිනිස යම් තැනක කිරිමානන්ද ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා ඒකෙන්ද වැඩම කරලා සර්වඥාන්සේගේ ආශිර්වාදයක් ලබා දීමෙන් නානන්ද ස්වාමීන් බලාපොරොත්තු වෙන්නේ නැති. නමුත් සර්වඥාන්සේකට ක්‍රියාත්මක වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවෙන් එහෙමනම් ආනන්ද ඒ අසාධ්‍ය තත්ත්වයක ඉන්නවනම් ඒකේ ගොඩේම සඳහා මේ දස සංඥාව යටතේ ඉන්න සලසක්. ඊළ කියන්නේ ඉතින් ඊට පස්සේ සම්පතන වංශිත ආනන්ද ස්වාමීන් වහන්සේට පාඩම් කරනවා මේ ඊරිමානන්ද සූත්‍රයේ සඳහන් මේ දසසඤ්ඤ. කතමාචානන්ද ඉදානන්ද විකෝ අරඤ්‍යගතෝ ආරක්ඛමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ වශයෙන් මේ සඳහන් කරන දස සංඥාවන් ඉස්ලාම් සඳහන් වෙන්නේ අනිච්ච සංඥාව. ඒ වගේම සර්වචනාසී ඉනහර දක්වා දීච්ච ත්‍රිලක්ෂණී ඉස්සදාම සඳහන් වෙන්නේ අනිච්ච සංඥාව. ඒක නිසා සර්වඥාචීගේ සමකාලීන ඉන්දියානු පරිසරයේ මේ අනිච්ච සංඥාව ආධ්‍යාත්මික දෙයක් ආගමනුකූල දෙයක් විදිහට පිළිගන්න තිබිලා තියෙනවා. සර්වඥාචීගේ ඒ වකට ඒ දුරු කරන අදහස් බාරගත් බව පේන තියෙනවා. ඒකට හේතුව මේ ගෘහ ජීවිතය ගත කරන නැත්නම් මේ කාම ලෝකේ ගත කරන නැත්නම් මේ ත්‍රිලක්ෂණයෙන් අනිත්‍ය සංඥා වඩා ප්‍රකටයි. ඒ සර්වත්‍ක්ති මෙන්න හැටියට. ඒ නිසා එතනින් තමයි පටන් ගන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් ලෙඩ වෙන්නේ අනිත්‍ය සංඥාව නැති වෙන. අනිත්‍ය සංඥාව තමයි පිළිගන්න කරන්නේ. ඉතින් ඒ වුණාට පස්සේ අර තමන් වඩපු නිත්‍ය සංඥා සංඥාවෙම ඇලීගෙන බැඳීගෙන මම අසවල් ලෙඩා අසවල මණ්ඩේ වේදා අසවල් වේදනාවේ බේකේති පොත්‍රණි බදා ගන්න. ඒ වගේ බැලන කම් ඉතින් ඒ අල්ලගත්ත නිත්‍ය සංඥාවෙන් බැලලා. අදාකත් කාටවත් හිතෙන්නේ නැහැ. මේ දෙක කියන්නේ වල ඇවිල්ලා යන්නයි එන්නේ කියලා. මේ මෑත කාලේ හරියට මේ වගේ මේ බැහැ කියන ඒ රෝග තත්ත්ව. ඉතින් ඒකට ඒ කාලෙත් කියලා තියෙනවා. අද කාලේ නම් ඒකට ප්‍රධානම හේතුව මේ බෙහෙත් හදන කොම්පැනි. ලේඩක් දීව ගමන් මරණකම්ම බෙහෙත් ඔන්න ලබන දෙනවා. ඊට පස්සේ මනසට සංසාරේ කොටයක් නැහැ. වෙන්නේ නම් අනේ අපි ගැන කොච්චරම කම්පාවෙන් මෛත්‍රියේ මේ ඉස්සර වගේ කතා කරන්න දෙයක් නෑ. පත්‍යන එකදී නෑ මේ ප්‍රතිවාප වයරෙන් තමයි කරලා දාගත්තා නින්දට පස්සේ දුන්න විවා නින්දට ඉස්සලා දුන්න ඉතින් ඒක හරිය අනුකම්පාවක් තියෙන හැබැයි දීප එක එක්ක කොටේ ඉන්නේ උන් මරණකම් වෙනවා ඒක ඒකට අපි කියන වෛද්‍ය විද්‍යාව කොට වෙන හොඳ නම තාන්න තියෙනවා අපි අපි බණට යන ඕව පැත්තට කියන එදා කාලේ ඔච්චර වගේ ඇට ඇටුම් බෑම ලෙඩ තිබුණේ නැහැ ඒකත් කවුරුවක්වත් දෙදේ බසින්නේ නැහැ කියලා තියෙනවා. ජාත්‍යන්තර මල්ටිනේෂනල් ඉන්ටර්නැෂනල් කම්පැනි තිබුණේ ඒ මනුස්සයල ඉතිරිලා අනගාන්න. ඒ සැපේ තිබුණා එමේ කණිතයන් යවඩා ගන්නවා මේ ලෙඩේ නෝ යන දැන් නම් කොහොමද කරන්නේ. ඒ නිසා අද අනිත්‍ය සංඥාවට විරුද්ධව නැති හිතනවා නම් වැඩියෙන්ම නැවි හිටින්නේ මේ බෙහෙත් අද කොම්පැනි තමයි. අපි කොච්චර ලනුව කාලා තියෙනවද කියනවනම් අපිට අංච සංඥා ඉගෙන ගන්න ගොඩාක් වේදෙන්න වෙනවා. ගොඩාක් අභ්‍යන්තර බාහිර දැනුමක් ලබා ගන්න වෙනවා, සීල සමාදන් වෙන්න වෙනවා, අටසිල් පැත්තකට වෙන්න වෙනවා. ඒක ඉවර වෙලා කුඩා වූවා මහත් වූවා නෑ වෙනයින් වෙන්න වෙනවා. වස්තු පරිභෝගයෙන් අයින් වෙන්න වෙනවා. වෙලා ඒ සඳහාම හිත යොදලා යම් සංඥා බලන්න. නමුත් මම කියන්නේ මේ මේ 2600 ඥාන පස්සේ අවකම්පයක් කියලා. ඒක මේ ලක්ෂණ ත්‍රිවිධ තියෙනවා. නමුත් අපි තරම් උක්‍ර ඇටුවක් බහැලක තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා ලෙඩ වෙච්ච කෙනෙකුට අනිච්ච සංඥාව මතක් කරලා දෙන්න නම් ඒක නා ඊට ඉස්සෙල්ලා ඒ අනිත්‍ය සංඥාව අනුව ගොඩක් හිත හදාගන්න තියෙනවා. ලෙඩ වුණාට පස්සේ අනිත්‍ය සංඥාව කියනකොට තවත් බයයි. ඉතින් ලෙඩ වුණාට පස්සේ අනිත්‍ය සංඥාව වඩන්න බෑ. ඒ නිසා කල්ලාතු වඩලා තියෙන කෙනෙකුට නම් ඒ Taman ඒකෙක් කෙනෙකුට ආව ගමනේ ඒ අනිත්‍ය සංඥාව වඩාත් අවස්ථාවට ඇතිවෙච්ච චිත්ත ප්‍රීතිය සුවයලවන සුළු ගතිය අර ලෙඩ අවස්ථාවට සිහිපත් කරලා දෙනවා. සීපත් කරලා පස්සේ ආන තමන්ගේ ශරීරයේම ප්‍රතිශක්තියක් ඇති කරලා දෙනවා හිත ඊනායන ගතියකට එනවා හිත සුවයලවන ගතියකට එනවා කය සුවයලවන ගතියකට එනවා ඒක නිසා මේ අනිච්ච සංඥාව මේ සූත්‍රයේ ඉස්සර අනිච්ච සංඥාව වරදව ගත්තොත් උගලෙනෙක් හිතනවා මේ ඇහැ අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි, කට අනිත්‍යයි, කය අනිත්‍යයි, රූප අනිත්‍යයි. ඒ කියලා ඒ විදිහට මෙනෙහි කිරීමෙන් මේ අනිත්‍ය සංඥාව බලා ගන්න පුළුවන්. නමුත් අනිත්‍ය සංඥාව කියන වචනේ හුඟක් පිළිහිදු කරලා නැත්නම් අපි ඒක භාවනා ජීවිතය සම්බන්ධව පැත්තෙන් බැලුවොත් ඒකේ වගේ දකින්න දකින්න අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියවට පහළ නැන්ච සංඥාවක් නෙවෙයි. එනිසා එක පැතිකඩ දෙක තුනක් තියෙනවා. එකක් තමයි සුත්‍රමය වශයෙන් අහලා තියෙන්නේ. දෙක වශයෙන් ඒක චින්තාමය වශයෙන් තමයි දිරවගෙන තියෙනවා. මේ කියන කාරණාව ඇත්තද බොරුද නැත්නම් අපි රවට්ටන්න කියන කතාවක්. ජීවිතය අත්දකින්න පුළුවන් දෙයක්ද කියලා. ඊට පස්සේ ඒක භාවනාමය වශයෙන් අත්දකින්න. එතකොට තමයි කෙනෙකුට ඒ මේ අනිත්‍ය සංඥාව තියෙන සූනිලවන ගතිය තියෙන්නේ. ඒක නිසා නිර්මාණ සූත්‍රය කියවල නැත්නම් සත්‍යයන්නේ ලෙඩසු කිරීමේ ක්‍රමයක් වාසයෙන් අපි පිරුවන පොත්තකට ඇතුළේ තියෙනවා. පිරුවහනවා කියලා කියන්නේ නැවත කටපාඩම් කරනවා. පිරුවහන පොත් වහන්සේ කියලා කියන්නේ අපි සූත්‍ර ටික නැවත නැවත කටපාඩම් කරන්න කියන ඉන්නවා. ඒක පරිත්‍ත ධර්මයක් විදිහට පරිත්‍ත කියන අරස ධර්මයක් විදිහට නිසා විරිමානන්ද සූත්‍රය කෙනෙකුට අරසව සලසා දීම පැත්තෙන් බලනකොට අර පරිවර්තනය කරපු මම පරිවර්තන කරපු පොතක ඒ ගුරුම ස්වාමීන් වහන්සේ නමක් කටිය කන්සයාරු කියන මේ පිළිතක් ඇහිලි කෙනෙකුට ලැබෙන ඒ අරසව තුන් ආකාරයි එකක් තමයි කවුරු හරි සූත්‍රය සත්‍යහන වෙනකොට අහකදී අහගෙන ඉන්නකොටත් ආශාවක් තියෙනවා. එතකොට කොහොම කවුරුගේ ශ්‍රද්ධාවෙන් මේ බුද්ධ වචනයක් ඇහෙන්නේ කියන ශ්‍රද්ධාවෙන් අහගෙන ඉන්නකොටත් ඒක රාගයට දුවන්නේ නැහැ, ද්වේෂයට දුවන්නේ නැහැ, මෝහයට දුවන්නේ නැහැ. ගෞරවයෙන් අහගෙන ඉන්නකොට ආශාවක් තියෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ තමයි අතුම දෙකේ. ඒ වෙනුවට මේ සූත්‍රයේ අල්පස්ථාන මහස්ථාන දැනගෙන සිතිල ධනිත දැනගෙන තමන්ම සත්‍යහරණය කරනවා නම් ඊට වැඩි අරසාවක් තියෙනවා කියන්නේ. ඒක නිසා ආහන පිළිත් කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ ඇහිමෙන් අරසාව. ඒ වගේ තියෙනවා කියන පිළිත් කියලා જાතියක්. කියන පිළිත් වලදී තමන් ඒක අපුලුවන් තරම් ඒ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ නෝ ඒක සත්‍යහරණය කරනවා. ඒ වගේම ඒක තව දියුණු කරගන්නවා වචනාර්ථ වශයෙන්. එක එක වචනේ පාලි වචනේ තේරුම් අරගත්තට පස්සේ ඒ යොදන කාලි වැඩි වෙන්න වැඩි වෙන්න යාට ඒක සංජානනා කරනකොට කරනකොට අර වෙනදා වගේ මතු පිටින් යන එකක් නෙමෙයි තේරෙනවා මේ වචනේ කියන්නේ මොනවාක්වත් මන්තරයක්වත් ජපයක්වත් මොකක්වත් නෙමෙයි කියන්නේ මේ වෙච්ච සිද්ධියක් පාලි භාෂාවෙන් කියලා කියන විතරයි ඒක එතකොට අපිට වැඩි ගැඹුරක් වෙනවා චින්තාවේ ඊට පස්සේ ඒ පොතේ කියලා කියන දේ එක වෙලාවක් කරනවා. අත්දකිනවා නම් ඒකට කියනවා කරන පරිද්දේ කියන. අහන පරිද්ද කියන පරිද්ද නෙමෙයි කරන පරිද්දේ. කරන පරිත්‍රාණ ධර්ම දේශනාවේ නැත්තම් මේ පිළිතියේ ඉංග්‍රීසිමානන්දේ අන්තිම දෙන්නේ ආනපන. නිසා යම් කෙනෙක් පිළිත් ඇහුවේ නැති වුණත් කිව්වේ නැති වුණත් ආනාපානසතිය වඩනවා නම් මේක අන්තිම දශ සංඥාවල තියෙන විදිහ උපරිම අරසාවදාතේ. ඉතින් ඒක නිසා ඒක කරන්න බැරි අය තමයි මේක කරපන්න කියලා කියනවා. නැත්නම් කවුරු කියන්නේ කහන. ඒ නිසා අපිට මේකෙන් මට තුනක සාන්ති කර්මයක් ලබන්න පුළුවන්. ආහන පිළිත, කියන පිළිත, කරන පිළිත කියන. ඉතින් නමුත් මේ පටන් ගන්න තැනදී ඒ කිරීම සඳහාවත් ඉදිරිපත් කරලා තියෙන්නේ අනිච්ච සංඥාව. අන්තිම සංඥා තමයි ඒක දස සංඥාවල අන්තිම ආනාපාන සංඥාවනේ ආනාපාන සතියේ කෙසේ නමුත් ඒකට දස සංඥාව කියලා කියලා කියනවා. ඉතින් අද දවසේ අපි මාතෘකාවට ඉස්සරහින් තියාගන්නේ මේ අනිත් සංඥාව කියන එක. ඒක අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩමුළුවේ හැම දවසෙම මේවාගේ ධර්ම දේශනාවක් සඳහා කාලයක් වෙන් කරලා මේ ගිරිමානන්ද සූත්‍රය නැත්නම් දස සංඥා සූත්‍රය ඉදිරියේ තියාගෙන අපේ ශක්ති ප්‍රමාණයට මේක අපේ ජීවිතයට ආධ්‍යාත්මික ආධුනික භාවනා ජීවිතයට සම්බන්ධ කරලා ඒකේ තියෙන මූලධර්ම දැනුමත් සුතමේ ඥානය සම්බන්ධ කරගෙන සුතමේ අනුග්‍රහිතයක් භාවනා කරන්න දෙනාට අවශ්‍ය ඒ දැනුම ප්‍රමාණයක් කිතු කළ ගැනීම සඳහා එනිසා ධර්ම දේශනා මාලාවේ පළවෙනි ධර්ම දේශනාව. දවසේ ධර්ම දේශනාව වලට අපි ගන්නේ අනිච්ච සංඥාව. අනිත්‍ය සංඥාවේදී සර්වචනාංශේ කතමාචාරණ අනිත්‍ය සංඥා ආනන්දය මෙහිලා අනිත්‍ය සංඥාව කියන ಉದ್ದೇಶයෙන් මම මොකක්ද අදහස් කියේ? තමයි සිද්දෝ උද්දේශන නිදේශ වලින් නිදේශ තමයි කියන්නේ. ಉದ್ದೇಶය කියලා කියන්නේ මාතෘකාට කියන්න කියන්නේ යනවා. ඊට පස්සේ එක එක මාතෘකාවක් ආ එතන ඒ කියපු පළවෙනි මාතෘකාව තමයි මේ ඒක විශ්ලේෂණය වෙනවා මේ. ඊට පස්සේ ප්‍රතිනිදේශය දෙනවා ඒ කියපු ටික තව විස්තර කරලා කියනවා. ඒතකොට රොග්ගටිතන් කියන කුශාග්‍රති බුද්ධිමත් කෙනාට මාත්‍රකාව කියනකොටම මාර්ගඵලාවෝදි සිද්ධ වෙනවා. විපංචිතන් කියන ඒ අනිත් කෙනාට නිත්‍යසී කියනකොට තියෙනවා. නිය පුද්ගලයාට උද්දේශ නිද්දේශ කියලා කටනිදේශ කියනකොට තමයි ඒකට නැවත නැවත විස්තර වශයෙන් කියනවා තමයි තේරෙන්නේ. පදකරම කියන පුද්ගලයාට ඒ මොනක්වත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගෞරවයෙන් ඒව කටපාඩම් කරලා ඒක සුතමේ ඥානයෙන් නතර කරනවා. පදපරමයි කියන්නේ ඔතේ ගුණා කියන වචනය. ඒක කීවට විතරයි අවබෝධයක් නැහැ. නමුත් සාසනයට වහන්නාකාරකෙක් වගේ මේව කටපාඩම් කරගෙන ඉන්නවා. ඉතින් මෙතන ගිලිමානන්ද ස්වාමීන් වහන්සේ දස සංඥාවල අංශ සංඥාව කියලා කියන්නේ කියලා ඉස්සල්ලා පොදු ಉದ್ದೇಶයක් කරලා මාතෘකා කියලා දැන් නීතියට කියනවා කතමාචානන්ද අනිත්‍ය සංග. ඉදානන්ද බිකු ආනන්ද මෙහිලා මේ වික්ෂුව අරණ්‍යගතව කුමූලගතව ශුන්‍යාකාරගතව. එතකොට මෙතන මේ බිකු කියන පදය සම්ප්‍රදාය කුල මිනිසයා උපාසක පාසිකාව හිතන්නේ පැවිද්දෙකුට උපසම්පදා භික්ෂුවකට තියෙන නමක් වශයෙන්. අතන මේ භික්ෂුව කියන නම උපසම් සූත්‍ර පිටකේ අභිධර්ම පිටකේ සහ විනය පිටකේ අර්ථ තුනක් දක්වනවා. එහෙම නැත්නම් සූත්‍ර පිටකේ පවා පසුබිමට සාපේක්ෂව යුද අර්ථ දක්වනවා. මෙහිලා භික්ෂු පිටකේ අදහස් කරන්නේ සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ ඕනම කෙනෙකුට භික්ෂුව කියලා කියනවා. නිසා යෝගාවචරයට තම මේ වැඩ කරන්නේ නම්බුනාම ලබා ගන්නවක්වත් රට්ටු භාවනා ප්‍රකසා භාවනා කරනවක්වත් මොහොතරේකවත් වෙන ලාභ සත්කාර සඳහා නම් එයාට විචෝ කියන්න බැරි වෙනවා. නමුත් තමයි මේ භාවනා කරන්නේ මේ සංසාරේ තියෙන භයානක ගොවරතල සත්‍ය දැකලා ඒ ගැළවීමේ අදහසකින් නම් ස්ත්‍රී උනත් පුරුෂ උනත් අවිජුනත් පරිජුන විචෝ කියලා කියනවා. එතකොට මේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් මේ ඵලානිසංස ලැබෙන්නේ මේ සංසාර බය දක්නා වූ සංසාර බය ගැලවීමට කටයුතු කරනකට මිස ඒ ඇදහිීමක් සත්‍තාවක් කුසල ඡන්දයක් අධිමෝක්ෂයක් නැති කෙනෙකුට නෙවෙයි. ඒ නිසා මෙහිලා වහනේ නැත්නම් මෙහිලා ආනන්ද භික්ෂුව සංසාර බය දක්නා වූ සංසාරයෙන් ගැටවීමට කටයුතු කරනවා කියනවා අරඤ්‍යගතෝවා. අපි මේ හදන අගනෝරයි නෝර ප්‍රදේශ නකර නියම් කර්සාදම් තමයි නිත්‍ය සංඥා කියන්නේ. අපි මොහොව දැඩි කොන්ක්‍රීට් දාලා ඉතින් ඒ බලවත් ආර්ථික මධ්‍යස්ථාන වලින් හදාගෙන ඉනවා ඒවට යන්නේ දැඩි නිත්‍ය සංඥාව කියන එක තමයි. ඒගොල්ලන්ගේ ආර්ථික දේශපාලන සමාජික අයිතිවාසිකම් ස්ථාවර කරගන්න රාජධානිය අගනවර වලට යනවා. ප්‍රධාන නගර වලට යනවා. උපනගර වලට යනවා. නියම් ගම් වලට යනවා. ගම් වලට යනවා. ඒත් මේ සියල්ලම වෙනස් වෙන සුළුයි කියන්නේ. ඒ වගේ අනිත්‍ය දන්න කෙනාට කුලේ හිටියත් එකයි, පිළේ හිටියත් එකයි. ඒකට කැලිය තමයි හොඳ. ඒ නිසා අපි පටන් ගත්තේ අපේ ආදිවාසීන් සීල දෙනාම කැලි. කොටිම වනචරයි. වනේ හැසිරෙන්නේ. නමුත් මේ නිත්‍ය සංඥාවේ දැඩි ග්‍රහණය නිසා මෙයාගේ කායික මානසික වශයෙන් ප්‍රතිචාරන ඒ කාලේ තිබිලා තියෙන ක්‍රමය තමයි කැලේ දැඩි කුෂ්ඨ රෝගයක් වෙනවා දැඩි මානසික අසහනයක් වෙනවා කියලා එයාටලා සමුවේ අතහැරලා කලවනවා ඒ නිසා කිරිමානන්ද වගේ සූත්‍රවලක ලැබෙන ආනිසංස ලබන්න නම් කැලයක් නොකිය කැලයක නොහිටියත් මේ කැලේ ඉන්න ජීවත් වෙන එක නිතරම වෙනස් වෙන කාලගුණ තත්ත්වවලට නිතර වෙනස් වෙන වල් සතුන් යෝධුල වලට ස්ථිර ලඟුම් බලක් නැති තත්ත්ව නිසා භාජනය වෙනවා අපි ඇත්තටම හැම RNA DNA අණුවක් පාසා හැම ශරීරයක් පාසා හැම ඉන්ද්‍රියක් පාසා මේ ස්වභාවික වර්ණය තුලින් එනකොට අපි උගා ඔයලා කියන කැලේ ඉඳලා. නගරයට ආවට පස්සේ තමයි මේ දෙක අතර මා විශාල පරතරයකට ඇවිල්ලා දිනුන සම්මත නගරවල විශාල ලෙඩු ඉන්නවා තෝගයක්. මානසික සහ කායික. ඉතින් ඒකට උත්තර හොයන්නේ නැගදී. දිවිසන කරනවා. ඒ උත්තරේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ නැගදී. උත්තරේ දෙන්නේ කැලේ. නමුත් එතකොට බැලුවොත් එහෙනම් අපි ආයෙ පරිසර කරන්න කතාවක් කියනවා. කැලේට යන කතාවක් නෑ මෙතන කියන්නේ කැලේ ජීවිතය අඩු ගානේ මේ අනිත්‍ය සංඥා වගේ සුවයන වෙන අභය කරන අනුමෝදන් වෙන අදහසක්වත් ඔබේ තියෙනවා. එහෙනම් හරියට නගරේ කදාන නගර ජීවත් වෙන මනුස්සය ආයෙ කැලේට ලින්කවන කතාවක් තමයි මේක ඉතින් මෙතන විතරක් නෙවෙයි කටපටන සූත්‍රයේ තියෙන තියෙන්නේ එහෙම නැත්නම් ගහක් වලට යන්නේ. ගහ මුල විතර සෞඛ්‍ය සම්පන්න කම්පන වේගයක් මොකේවත් නැහැ. ඉතින් දැක්වක් වань හදනවා මේ ගෝගහ මුල විශේෂයෙන් තියනවාද කියලා. ඉතින් මතුපා ඉස්සර පහළ වෙච්ච බුදුචානන් අතර හැම කෙනෙකුටම එක එක බෝධිනාශනමක් හිටියා. ඒ බෝධියට සලකනවා. ඒ කියන්නේ සමහර ලාවට ගා පරිවර්තන හිතනන්ට හිතනවා එකක් කරන්න දිනවයි කියලා. නමුත් ඒ ගහකට ඉන්නකොට හම්බෙන මේ සාන්තිය මොනම ගෘහ නිර්මාණ ශිල්පයකටවත් කරන්න බෑ. ඒ නිසා දැන් තියෙන ගෘහ නිර්මාණ ශිල්පයේ අන්තිමම ඉහළට තමයි outdoor in and indoor out කියන එක. දේවල් ලස්සේ ගස්සික. මැද බෙදලා කියලා ඒක ගස් දාන. ඒක නිවෙලා ගේනින් ඕන කැලේට. හරි ගන්න, බග ගන්න. ඉතින් අපි වැද්දෝ ඒව හරි පෝසක් කියලා. විශාල කැලේකම තියක් තියර ඕන වෙනකොට කැලේ පාවිච්චි කරනවා පුදුම විදිහට. අපේ නිසමරි ඉඳි හොලන්ද ජාතික ආන්දෝලන කැලේ හිටියා. වෙන දැනග බැරිද ලොකු සංකීර්ණ කාලේ ශ්‍රද්ධාවට ඇවිල්ලා ඊමත් කියලා තුනා යාගේ රටේ අම්මයි තාත්තයි නැන්දමයි බලන් ඉන්නවා කියලා කියන්නේ. ඒක ඉංග්‍රීසි දැනුමක් තිබුණේ. ඉතින් අම්මෝර වෙලාව කාලේ අපි සාමාන්‍ය අමුතු පිළිගන්නේ එකක්. 12ත් එකමාරක් අතන මේකට කියනවා දෙකට විතර. නමුත් අරන්නේ දැනුම් දීලා තිබ්බා. පස්සේ මේ කැපකාරයෙක් කියලා ඒ කුඩේ අහනවා කියන්නේ. ඒ ගේච් මොනවා නම් කියන අපි දැන පස්සේ ස්වාමීන් වහන්සේලා ලොකු ස්වාමීන් වහන්සේට මතක් කරා. ඒ අම්මයි තාත්තයි දෙන්න කුටියේ පේන කැලේ ළඟට ගිහිල්ලා එහෙම ගල් වෙලා හිටලා තියෙනවා. නැත්නම් වෙනසක් නැත්නම් අල්ලපු විතර ඉඳලා නැත්නම් වෙන්නේ නැති එයා විතරයි කුටලෙ ගිහිල්ලා තියෙන්නේ. ඊළ බලන්න මේ සාමදාසින්නවල එතකොට ආශය කතා කරලා තියෙනවා අපේ තාත්තලා මෙයා තමයි පුතා වරන්නේ. දැන් පරිදේ වෙන්නේ මේ දෙන්නට මොන විදියව හිතන්න බැරිද? මෙච්චර ගස් කැලයක් නැද එක මිනිහෙකුට මෙච්චර විසුදු වාතය ගොඩක් හම්බ වෙන එක ඊර්ෂ්‍යයි. දැක ගන්න හිතා ගන්න බැරිලු මෙච්චර වටිනා කැලේකට වෙලා මෙහෙම කෙනෙක් මැදටලා ඉන්නකොට ඒගොල්ලෝ ආපු නගරයේ තියෙන පිරිසිදු අපිරිසිදු වාතය අවශ්‍ය ජලයක් එක බලන්න මොන්න තරම් තනන්නේම පුතක් පොසන්ද කියලා. මේ ගොඩාක් වෙලා කර්ම කියන්න වෙලා කියලා තියෙනවා. මේ මේක තමයි ඉතින් අපේ දුප්පත්ය යම්මත රටවල් වල ඇති. ඒකේ ඒගොල්ලන්ට බලන්න ලොකු පොසක් තමයි. ඒ කැලේ යනවා. ඉතින් බුදුසසුනේ අපිට මතක් කරලා දෙනවා ඔය තියෙන කාය සමානසික රෝගවලට උත්තර දීම ගැලේ. ගහක් මුල. ඒ වෙනත් තමයි ශූන්‍යකාරය. අරණ්‍යගත වරුක මුලගත ව ශූන්‍යකාරකට. එහෙම ගියේ නැත්තම් ඒ කියන්නේ බාහිර පරිසරේ නැත්තම් ඒ මනුස්සයාගේ හිත මොන තාලෙන් හැදුවත් ඒක අර පූර්ණ ස්වභාවික තත්ත්වෙට පරිසරය ලැබෙන්නේ නැහැ. එයාට පස්සේ ඒක පරිවර්තිත වෙනවා. හේතු මෙන්න මෙහෙම කල්පනා කරනවා. මෙහෙම මානසික ආයතන රූපමනිච්ච වේදනානිච්ච සංඛාර සංඥානිච්ච සංඛාරානිච්ච විඥානනිච්ච අපි යම් හේකින් මේකේ මේ රූප ධර්ම අනිත්‍ය බව සංඥාවක් වෙනවත් නැත්නම් අපි නිතර වචන සාහිත්‍ය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා බැංකු නායකයන් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඔක්කුති රත්න ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මේ කොන්ක්‍රීට් පයිපත හදන ගොඩනැගිලි ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. උන්ට මොන්නේ જાති හදත් වගේම විනාශ වෙයි. තරකවල හදන කාලේ පහ හතර කියලා විඳන් කරලා තියෙනවා. මොනවාද වෙන්නේ කියලා සිතුමා. මොකද දැන් ගියාම පේනවනේ කණින් හැම වෙනම ගොඩ ගහපු කඩවල ටික විතරයි තියෙන්නේ. ඊළඟ වේලුවට දාන්නේ දැන් කියනවා මොටි කඩවල ටිකක් විතරයි ඉතින් ඒ නිසා කැලේට ගියාට පස්සේ නම් මේක පේනවා ස්වභාවික උගස් වෙනවා ස්වභාවික උගස් මරනවා අලුත් අංකුර එනවා ඒ ලොකු උගස් මරුනේ නැත්නම් අලුත් අංකුර එන්නේ නැහැ ඒ ගස් වල පොරෙන් අලුත් අංකුර හැදෙනවා ඉතින් ඉතින් රූපය අනිත්‍යයි කියලා කල්ලාලි කියනවා චෝට්ටයි කියලා අන්තිම ගන්නට දෙයක් නැත්තේ නෑ රූපය අනිත්‍ය බව පේනවා එනවා අරණ්‍යගත වුණාට පස්සේ සර්වඥාන්සේ සඳහන් කරනවා එන කරණියට යනවනම් ඒ මනුස්සයාට ආනිසංස රාශියක් වෙනවා. මොකක්ද ආනිසංසය? ගොම්මන් වෙලාවක කැලේ යන්තම් ගොම්මන් වෙනකොටම උඩ ගසල කරුවන නිසා පේන්නේ නැහැ. ඒ වගේම විදුලි ආලෝක නැහැ. ඒකට යනකොට පාරමැද තියෙනවා මුලක්. ඉතින් යා ළඟටම යනකම් ඒ ගහක මුලක් කියලා හිතලා තියෙනවා. නමුත් යනකොට බලනකොට සර්පේ කාලා වැදුනවා. අඬන්න දොඩන්න කෙනෙක් නැහැ. කෑකොස්සන් ගන්නට 119 ගන්න කවුරුත් නැහැ. ඒක නිසා යන්නේම ගියා මේ මුලක් ඉඳලා හර්පෙක් කාවුණත් එතන මරණය සිද්ධ වෙනවා. මේ හෙලක් පල්ලේ වැටලා බැලුනොත් එතන මරණය සිද්ධ වෙයි කියලා යන්නේම ආනේ ඉතල කාය ජීවිත නිරූපේක්ෂය. දැන් නම් භාවනා කරන්න ඉන්න ඉස්සලා මේගොල්ලෝ අහන්නේ ආගමික කරලා තියෙනවද මැක්සෝ ඉන්නවද මතුරුව ඉන්නවද දොරවල් වහනක සද්ද ඇහෙනවද ඒකවත් නැතුව භාවනා කරන්න ගන්න. එහෙම හරි කමන්නේ කරන එක නම් හොඳයි. නමුත් කෙරෙන කාලය තමයි අර කියන්නේ. අරණිකත වෙනකොට මෙයා දන්නවා. ඉතින් ගියාට පස්සේ තව කෙනෙක් නැහැ. පිටිපස්සෙන් එන ආරස්සාව දෙන්න හරි පුදන්න බලන්නේ. මේ ස්වභාවය එදා නරුවචන් රැඳින්න ගන්න ස්වභාවය මේක හිතල මතල කරන කුටිම දෙයක් නෙවෙයි. ඒ තැනට ගියාට පස්සේ අර ගහේ කොලේ තියෙන රූප විතරක් නෙවෙයි තමන්ගේ රූපෙන්ම මේ විදිහට බොහෝම ඉක්මනට හිතා ගන්න බැරි විදිහට ජරාදිලාවට ඇදෙන්නේ අනුසෝට ලක් වෙන්නේ තියෙනවා. ඉතින් ඒව ගැන කියවලා බලනකොට පේන්නේ මහා බුදුසෙනසගේ කියන්නේ මේ පේන්නේ මහා මේ අත්කලම තාන්නවට කලවරණ එකක්. එනේ බොහොමත්ම අවතක්සේරට ලක් කාය ගැන හෝ ජීවිතය ගැන අවතක්සේරට ලක් කරලා ගත කරන දෙයක්. නම් සර්වඥාන්සේ තමන්වන්සේගේ චිවර ඇක්ටිවිටි අපලක් මැද ඇක්ටිවිටි කොටි අපමද එලාගෙන සුවසේ නිදාගෙන ඉඳලා උදේ ඉඳන් පූජාවක් සඳහා අපි බමුණෙක් දැකලා අහනකොට සුවසේ නිදාගත්තද කියලා යෝකෙ හොඳට මුදිය ගන්න කට්ටිය අතර මමත් කෙනෙක් තමයි කියලා කියනවා. ඒකදී සාමාන්‍ය බල සූත්‍රයේදී සර්වඥාන්සේ දේශනා කරනවා ඒ විදිහට ගිය කෙනාට මේ කැලේ වැද මුදියනේ බබා යනවා කියලා නෑ හැරෙන්නේ නෑ. ඒතර කට්ටිය කටපුසුව මොකක්වත් නෑ. තමන් කටට ජීවත් වෙනවා. ඒ සනීපේ තේරෙන්න නම් මේ පොඩ්ඩක් කල්පනා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මොන්න තරම් හිරෙල්ලකට හිර වෙලා තියෙන්නේ. දයනන්ත කියනවා මේ යකඩ ලංගයි වලින් ලී වලින් චිත්තං කබෝලින් බඳින බැඳින නෙවෙයි ජීවිතයේ තියෙන බන්ධනය අමාරු බන්ධනය දුවදරුවට තියෙන බන්ධනය රන් මිනි කොඩොල් වලට අත්තරන් වලට ඉඩම් කඩම් වලට තියෙන බන්ධනය පේන්නේ නැහැ. ඒ වුණාට කොයි තුතු උනේ කියත් දැන් මේ ඇවිල්ලා ඇත්තක වහරන්නකො මොකද වෙන්නේ බලන්න. ඒක තමයි ටිකකට එන්න පටන් ගන්න. අර දාලාගු ටිකේ හොල්පන. රූපය ඇතහැරෙන රූප සංඥාව ටිකටම නිවර්ණ ස්වරූපයෙන් පැටදෙනවා. අපි ඔක ආසිකෝපම සූත්‍රය කියනවා ඉන්දියසලට ටොරන්ටෝලි. ඒක සර්වඥාන්සේ පෙන්වන්නේ ඉරෙන් පැනලා ගියත් පිටිපස්සේ එනකොට රාජ පුරුෂෝ ආවා. දැකපොතන මරන්න කියලා පිටිපස්සේ එනකොට ඒ වගේ තමයි ඉදිරින් ආව භාවනා කරන්න කියලා අත්විහාරක් කරනවා. ඊතර තියෙන ඔක්කොම ඔළුවට එනවා. අමතක කළා වුණේ. අතලා දාපු වස්තු ඒක ඒක එන වෙලාවම බාර දෙනවා. ඒ නිසා මේ රූපයගේ අනිත්‍ය පිළිබඳව භාවනාවේ කොටසක් කියලා තියෙනවා. නම සාමාන්‍ය බුද්ධියදී ඒ ධර්ම පිළිබඳව හැඟීමක් සංඥාවක්වත් නැතුව පරයන්ති මූල කර්මස්ථාන ලබන ටික බොහෝමත්ම පොඩි අත්දැකීමක් භාවනා. ඒක පරිශන මට්ටමේ පරිශනාකාර මට්ටමක් විතරයි. නමුත් අපි අර ඉදිරියට ජීවිතයේ අපි මේකට හැදලා ඉන්නේ. ඒක පිළිබඳව දැනුවත් වෙලා ඉන්නේ. ඒක පිළිබඳව අභිආඩම්බරයෙන් කරන ඉතාල ප්‍රශ්නකටක් තියෙනවා. භාවනා ජීවිතේ නිසා ඉදානන්ද බිකෝ ආරඤ්‍යගතව භික්ෂුව අරණ්‍යගතව රුක්ක මූලගතව ශුන්‍යවයිති පරිසංකේ සංචිකති මේ සිය කල්පනා කරා රූපං අනිච්ච ඒ හිත කය කියලා දෙකක් තියෙනවා මනුෂ්‍යෙක් වෙච්චාම එනත ඕනම සංසිද්ධියක් ලෝකේ අත්දැකීම හැම එකක්ම සංසිද්ධියක් වඩපත් වෙන්නේ අත්දැකීමක් වඩපත් වෙන්නේ මේ රූප නාම දෙක එකතුනොත් විතරයි කවදාකවත් රූප සම්බන්ධ අධ්‍යක්ෂණයක් කියලා ලෝකයක් නැහැ. නාම මාත්‍ර විතර අධ්‍යක්ෂණකුත් නැහැ. මේ නාම රූප දෙක එකතු වීමෙන් තමයි අධ්‍යක්ෂණයක් සිදු වෙන්නේ. ඒක කියනවා අප්‍රිය කරක අධ්‍යක්ෂණයක් තියෙනවා. එනිසා සෙන්බුද්ධාගෙන යනවා තනි යටි අප්‍රිය අධ්‍යක්ෂණයක් කියන්නේ. තනේට කොච්චර ගහුවත් යමක වැටුනේ නැත්නම් අප්‍රියක් කියන්නේ. ඒ වගේ මේ රූප වලට විතරක් ලෝක ජීවත් වෙන්න බෑ නාම නැතුව. නාමයට උත්තරත් වෙලා රූප නැතුව. ඒත් මේ දෙකේ පේනදී ඉස්සරහට මුලිච්ච වෙන දේ තමයි රූප කියලා කියන්නේ. අපි කියනකට නම් දෙන්නේ ඉස්ති පුරුෂ භාව, පැවිදි පැවිදි භාව, අරණිකාය, මේනිකාය, අරජාති මේජාති කියලා කන්නේ කරම රූප ධර්ම මත ඉඳලා කරනවා. කොට රූප ධර්ම වලට විතරයි නම කලවන්න පුළුවන්. සංඥාවක් හේතු කරගන්න. එහෙම නැත්නම් මේ උද්දේශයක් දෙන්න පුළුවන්. ඒකමයි රූප පිළිබඳව අපි නිත්‍ය සංඥාවක ඉඳගෙන කටයුතු කරනකොට තමයි අද කාලේ විදිහට මේ ජීවිතේ සැලසුම් කරනවා කියලා කියන්නේ. මෙතෙන් දින ඉස්සරහට කලක කරා. නම මේ රූප දිහා හොඳට බැලුවොත් ඒ රූප කියන නම ඇවිල්ලා තියෙන්නේ රූප කරලා කියන නිසා. නැත්තම් කුප්පණ ගතිය කියලා කියන්නත් පුළුවන්. නිතර වෙනස් වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් තේජෝ ධාතුව කියන එක ගත්තොත් ඒක උණුසුමට සිසිල් දෙක අතර වැඩ නිතර වෙනස් වෙwidetilde. ඒ වගේම වායු ධාතුව ගත්තම කම්පන චංචල තන්ත්‍ර තමයි වායු ධාතුව කියලා කියන්නේ. පාටි යන්ත්‍රයක තියෙනවා ඒතර කම්පන චංචල තුනක් උඹලව හකුලනවා. ජලය කොතන තියනවාද ඒක පිටු කරනවා නැත්තම් දියාලුකට ගලනවා. පරිවිදාක පොතනක් තියෙන්නේ බරගතිය හැලගතිය සුමුදු ගතිය වලුසු ගතිය අලු ගතිය සියුම් ගතිය කියලා ඒ ගති නිතරම කිසිම න්‍යායපත්‍යයකට බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙන අතරක් තමයි ඔය මෙතන රූප කියලා සඳහන් කරන්නේ ඒකෙන් අපි අදහස් කරන්නේ මේ මිනිස් එක්කෙනෙක්ගේ නම හිත කය හිත කියන එකේ කය කොටස. නැත්නම් සංසිද්ධියක තියෙන දකින්න, අහන්න, අතගාන්න, ඝර්ෂණය වෙන ඉදස් වෙන කොටසට අපි කියන රූප කියලා. ඒ වගේ තියෙන ඒ රූප ස්වභාවය නැත්නම් රූපයගේ පරමාර්ථ ස්වභාවය ගත්තොත් તો බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙන සුළුයි. නමුත් එතෙන් යන්න බෑ. රූප ධර්මයන්ගේ තියෙන පරමාර්ථ ස්වરૂපයට යන්න බෑ. සති සමාධිය නැතුව. නිසා රූපයාගේ අනිච්ඡත්වය මේ වගේ බලකින් අහන්න පුළුවන්. එතන වතුර දිහා බලලා, ගින්න දිහා බලලා, පඩවි ධාතු දිහා බලලා, වායෝ ධාතු දිහා බලලා දැනගන්න පුළුවන් මේ වෙනස් වෙන ස්වභාවය. ඔතීරේ ගොඩාක් වෙනස්. මේ ආස්වාද ප්‍රසාරයේදී වායෝ පොට්ටම්බ ධාතුවට හිත යොදලා ඒ වායෝ පොට්ටබ්බ ධාතුව කොච්චර වෙනස් වෙන සුළුද කියලා බලන්න ගියෝ අටට බොහෝමත්ම අස්පනා පිට මූණට මූණ දාලා අටට එකක් දැක් ගන්න පුළුවන් නමුත් ඒ සඳහා ගන්න ගන්න වෙන්න ඕනේ දුක මූල ගත වෙන්න ඕනේ ශුන්‍යකාර ගත වෙන්න ඕනේ ඊටසේ මම මේ උත්සාහ කරන්නේ ඒක හොඳට අහගන්න මම මේ උත්සාහ කරන්නේ මේ රූප ධර්මයන්ගේ විනාශ වෙන ගතිය දකින්නයි අනිත්‍ය සංඥාව ගන්න දකින්නයි කියන එක යෝගාචර හිතේ කලපදින්නේ. එහෙම නැත්නම් එයා බලාපොරොත්තු වෙනවා ආනාපානේ වායු පොට්ටබ ධාතු එක දිගටම එක විදිහටම නිට්ටයව තියෙනවා. එහෙම භාවනා කරනකොට ඒක අනුවකට වැඩි තියෙන අදහසක් තමයි. මේ ආනාපානේ කියන එක එක දිගට නො වෙනස් නොවී එක දැනන එක විදිහට දිගට තියෙනවා. ඉතින් ඒ ආනාපාන යම් වෙනසක් ඇති වෙනවා. හැබැයි යම් වෙනසක් ඇති ප්‍රශ්න කරනවා. මේ මම බලනකොට ඒක වෙනස් වුණා. වෙන තැනකට ගියා. නැත්නම් ආනාපානෙට වෙන එකක් වෙනවා කියන්නේ. අර භාවනාවේදී අපි මේ අවධානය යොමු කරන්නේ ඒ නැත්නම් අවබෝධ කරගන්න හදන්නේ මානසිකාරය යොමු කරවන්න හදන්නේ මේ වායෝ පොට්ටබ්බ ධාතුවේ තියෙන සැලෙන ලෙලෙන ගතිය විනාශ වෙන සුළු ගතිය අනිත්‍ය ගතිය උත්වා භාවතෝ මිතිවිල මේ නැති එනක විපරිණාම ස්වરૂපේ කියනක දන්නවනම් ඔය යෝගාවචරය යෝගාවචරයේ કોઈ කමඨාන් සුද්ධ කරන්න වෙන ප්‍රශ්න 90ක් ඉන්නේ නැහැ ඒ 90ම ඇවිල්ලා තියෙන නිත්‍ය සංඥාවක් විතරයි දැන් බලාපොරොත්තු වෙන්නේ දැකපු තැන එක දිගට අඩි පොඩුවක් මීටර පොඩුවක් දිගේ අතහැරගෙන යනවා එක දිගට තියෙන්නේ. නමුත් මේ නිකමට අපි හිතක බුදුසමය ශික්ෂාලාමේ නාම රූප කියන දෙකේ නාම කොටස අල්ලලා නාම කොටස් වල තියෙන කට වියාපෝ තේජෝ වායෝ කියලා මොකටද වදින් හතරක්. මේකේ අන්තිම චපලම ධාතුව තමයි වායෝ ධාතුව. ඕම සැලෙන වෙන්න ගතිය තියෙනවා. ඉතින් මේ සැලෙන ලෙලෙන ගතිය තියෙනම අල්ලලා දෙන්නෙම එළිය බලනකොට ඒක වෙනස් වෙන නිසා. එළිය බලනකොට ඒක විපරිණාමයකට වෙනවා. තිබිල නැති වෙන නිසා, නැති නාය හට ගන්න නිසා. මෙන්න මේ ගතිය දන්නේ නැති නිසා යෝගාවචරය මේ ආනාපානිය නිවන කියලා හිතනවා. ආනාපාන හයියෙන් අල්ලගත්තොත් නිවන අල්ලගත්තා කියලා. ලෝලම් වල අල්ලන්න දෙයක් නැහැ. ඒක නිසා හොඳට බැලුවොත් මේ රූපං අනිච්චං කියලා මෙතන මේ නිදේශ වශයෙන් සර්වචනසේ විස්තර කරන එක සෝ සතෝ ආසසති සතෝ පස්සසති කියලා ආනාපාන සති සූත්‍රය දාගත්තොත් එහා මේ වායෝ පොට්ටපදාසෝට හිත යොදන්න උපයෝගයේ ප්‍රයෝගයේ ශිල්පේ නාම ධර්ම කොට පැත්තට තියන්න. අනිකුත් ධාතු කොටස් තුන පැත්තට තියන්න. මේකට දෙන්නේ නිදර්ශනය නැත්නම් උපදේශය තමයි ආප්තතුලිය තමයි යමකට සතිය යොදවන්න ඕන නම් ඒකෙන් පරිපාලන සියල්ලටම අසතිය යොදවන්න ඕන. පරිපාලන දේවල් පිළිබඳ අසතිය නැත්නම් මේ දෙන සතියේ දෙන්නේ නැහැ. ඒක නිසා සමහරවිට කියනවා වාඩි වෙලා නිජී ඉතිපල්ලංගම් උතුම් කයන් පයිදායි පරිපූර්ණ සතියකට පිටවා සතෝ ආශ්‍රසති සතෝ පාසසති ප්‍රාණයන විතරක් හිතේ ගන්න. හොඳට කායයෙන් හිතේ හොඳට කාය හරහා ආශ්‍රස් ප්‍රසවාසයේ පේන ගත්තනම් දැන් ඒක තමයි මම දැන් මෙතන කියලා ගත්ත සතියේ සූක්ෂම ඝට්ටයක් තමයි ඉහළ පහළ යන උෂ්ම. මේකට සම්පූර්ණ හිතියෝ ගන්න කියලා කියන්නේ මෙලින් පරිබාහිර සියල්ලටම අසත්‍යමත් වෙනවා. මේක ලේසි නෑ. මොකද අපි ඒකට පුදුම තණ්හාවක් තියෙනවා. වර්තමානයේ සිදුවෙන මේ හුස්ම රැල්ල හුස්ම පොද ආසස් ප්‍රසස් දෙක ගන්න අපි අතහරින කොටසක් තියෙනවා පාඨවි කොටස අතහරිනවා තීජෝ කොටස අතහරිනවා වායෝ කොටස ආපෝ කොටස අතහරිනවා නාම කොටස අතහරිනවා අතීතය අතහරිනවා අනාගතය අතහරිනවා වෙනතෙන් අතහරිනවා අනික් කට්ටිය අතහරිනවා මේක මේක කියරෙන්නේ නැති එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ කියන උඩ පුදුමාකාර සංකාවක් පහළ කරගන්නවා. සැකයක් පහළ කරගන්නවා. අර නිකන් හුලඟකට හිතේ දාලා. උඳු වෙන හුස්මකට හිතේ දාලා. කාටද හරියන්නේ? කාටද නිවන් දකින්න පුළුවන් කියලා හිතනවා. ඉතින් ලොකු රත්තරන් හරි ප්‍රතිනේ මගේ දෙකට හිත දාන්න වෙන්නේ. මේ නෑ හුලඟට හුස්මට හිත දාන්න අමාරුයි මොකද මේ හුලඟ ඉතාමත්ම චපලයි. ඉතාමත්ම සැලෙන දෙයක් නසලයි. දාමත් මේ කටේතොලේ ගෑවෙන සුපිටක් කළා නේද? ඒ නිසා ඒකට හිත යන එකම නිත්‍ය සංඥාවෙන් එක්කන සහලවන දෙයක් බයක්. ඒ නිසා බටහිර ලෝකේ හරියට දොස් කියනවා නැත්නම් දොස් නෙවෙයි. අපහසුවක් දකින්න ආනාපානිය අමු වෙන්නේ නැහැ. මොකද කාරණාව ඒ තරම්ම නිත්‍ය සංඥාවෙන් මේගොල්ලන්ට මේ හයිය ගැලලා කියලා කිව්වනම් මේක බලන්න කියලා. යකට ගැලලා කර මොනවාරි බුදුම විදියට විස්තර කියන්නේ. නිසා මේ ගන්න ද්‍රව වායුව වල වායු කොටස තමයි මොකක්මනේ අනිශ්චිතයි. අදින කියන්නේ අඤ්‍යතා භාවයට පත් වෙන දේ. ඉතින් මේකට හිත යොදලා හිත ගියා. ආනපානේ ගිහිල්ලා හිත ගියා. අපේ හිත මුතුන් විදිහට පයින් පස කරගන්න. බයල් වෙනවා. මේ මේකට හිත යොදලා ඒක පවා බය කරන සුළු දෙයක්. ඉතින් හොඳට මතක තියාගන්න ඕනේ. අපි භාවනා කරගෙන යනකොට සතිය කියන එක පිළිටන්න නම් සතිය පිළිටන දේ පිළිටනකොට අනිත් දේවල් අපේ දුරව අසත්‍යමත් ඒ අසත්‍යමත් වෙන දේ කියන තණ්හාවලිකම නිසා වැඩි ආයතන උනත් අපි ඒකට හිතේ බීඩතාවක් පලකට චක්කයක් ඇති කරනවා සැකයක් පලකට ඒ නිසා හුස්මට හේතු වෙන බැරි වෙන මේ ප්‍රශ්න තියෙනවා. දිහාම ඇති වෙන සැකේ ඒ නිසා ඒකේ තියෙන අද්ද බිඳුවක් කියන එක දැක්කම නොදක්කා වගේ. ඔක්කොටම නෑ. සමහරුට ඒක අල්ලගන්න පුළුවන්. අල්ලගන්න බැරි කෙනා කනගාටු වෙන්න තරකයි. ඒ කියන්නේ හිත මේ නිත්‍ය සංඥාවේ ඝන බහලකම නිසා යාර දැනෙන්නේ ඊටදී ගුරුතුමෝ දේවා. ඒ නිසා භාවනා කරනකොට වායෝ පොට්ටබ්බ ධාතුව සර්වඥාන්සේ මේ ආනාපානෙ යොදාගත්තී අහම් වේවයි. පදනමක් කියලා හිතුවා නෙවෙයි. මොකද බාහිර කොට පදාර්ථ බොහෝම වෙනස් වෙනවා ඒ නිසා මේ වෙනස් වෙන සුළු බල බවන්න මම අර ඉස්සර කියපු ආත්මෝපදේශي මම වෙන ගැටනේ කියනවා යමකට හැකියාවක් තියෙනවා නිතර සියල්ල ගැන අසතුටක් වෙනවා ඒ වගේම යම් කිසි බාහිර කොට පදාර්ථයේ වෙනස් වෙන සුළු බව දකින්න නම් ඊට ඉස්සලා ඒකේ ස්වභාවික ලක්ෂණ එක 100 100ක් මල්ලා ගන්න පුළුවන් මේ වාතය ඇතුලේ කොට සීතලයි පිට වෙනකොට උණුසුමයි. ඇතුලේ වල නාස්පිටි වගේම පිට වෙනකොට උඩුතලේ වදිනවා. ඇතුලේ වල දිගයි පිට වෙනකොට කොටයි. ඇතුලේ වල බොහොම සීකරට එක පිට වෙනකොට තරංග මාලා ඇතිකරන්නේ කම්පන චන්දලේ පිටින ආදි වශයෙන් යම් කෙනෙකුට මේ ගන්න හුස්මේ ආශ්වාස ප්‍රශ්වාසී හුවා දක්වන එයා පෙන්නත් හදන මේ නිමිති ටික ඒ අරමුණු වෙන ටික හොඳට අල්ලගත්තොත් මේ පුංචි වෙනසක් වෙච්ච ගමන් විපරිණාමයක් වෙච්ච ගමන් අර හොඳට ඒක හැම ව්‍යංජන අනුමින්න ව්‍යංජනයක් අංග ප්‍රත්‍යංගයක් දැක්කොගෙනාට ඒ පොඩි වෙනසක් වෙච්ච ගමන් අල්ලගන්නවා. නමුත් ඒ නමුත් ආනපානී ආශස්වසාවේ මූලික ලක්ෂණ හොඳට දැකපු නැති කෙනාට ඒකම දැක්කම කියනවාට ඒක වෙනස් වෙනවද නැද්ද කියන එක අල්ලගන්න බාර වෙනස මුලින්ම කරන්න හදන්නේ අනිත්‍ය සංඥාවේ නිත්‍ය සංඥාව දීලා බලන්න. මොකද නිත්‍ය සංඥාව දෙනවා කියන්නේ. මේ ආශාසය නැවත නැවතත් වතුන. මේ ප්‍රසාසය නැවත නැවතත් වතුන. මත වෙන මත වෙන වාරේ ඒකේ තියෙන හැම ස්වභාවික ලක්ෂණයක්ම හැම අංග ප්‍රත්‍යංගයක්ම හැම යන්නේ නැති යන්නේ විස්තර කරලා බලන්න. බලනකොට බලනකොට වැඩ දෙකක් එකක් තමයි ඒක පිළිබඳව ශක්්‍යතාව ආකාරයක් වෙනවා තමයි. මේක පිළිබඳව තොරතුරු ටිකක් තියෙනවා. ආස්වාසේ ප්‍රස්වාසේ මේ මේ ලකුණු වලින් වෙන්නේ. ප්‍රස්වාසේ ආස්වාසේ මේ මේ ලකුණු වලින් වෙන්නවා කියලා. ෆයිල් එකට ගොඩක් තොරතුරු. දෙක අරමුණට එබී බල වැඩි මුරුදේ. සමීපත්‍රයට පටන් ගන්නවා. මේ දෙකම උපමාන දෙකක් තිබියේ අනිත්‍ය සංඥාවට උදව් හොඳට තොරතුරු දන්නගෙන ආශාසෙ මෙන්න මේ ලකුණු ටිකයි තියෙන්නේ. ප්‍රසාසෙ මේ ලකුණු ටිකයි තියෙන්නේ කියලා හොඳට අල්ලගත්ත කෙනාට ආශාසෙ කොට වේගෙන යනවා දැනනවනම් ඒක හොඳට මූලික තොරතුරට සාපේක්ෂ වෙනවා දැන් මේ නේද කොට. දැන් දැන් දික් වෙනවා. දැන් ඒක ගුරුසි. දැන් කසියු. දැන් මනාප වෙනවා. දැන් අපනාප වෙනවා. ඒ ඇතුළට එනවා. මේ පිටතට යනවා කියන ඉස්සල තොරතුරු ටික හොඳට අල්ලගත්ත කෙනාට ඒක පොඩි පොඩි වෙනස්කම් පවලා අස්සරට දැක ගන්න පුළුවන්. තොරතුරු විස්තර වටිනා ඒ විපරිණාමය ප්‍රකට නැතුව වෙනවා දැනෙනවා නමුත් අච්චර විස්තර ලයිටෝ කියන්නේ නමුත් හැම කෙනාටම භාවනා කරන කවදාකවත් එච්චර විපරණව එච්චර විස්තරෝ පේන්නේ පේනවට කියලා ගන්නෙත් නැහැ ඒ වගේම බැලිය යුත්තේ මේකයි කියලා ගන්නෙත් නැහැ ඒ විදිහට බැලිය යුත්තේ මේකයි කියලා දන්නේ නැහැ කියන දන්නේ නැහැ පේන්නේ නැහැ ඒක මේ බැලියෙත් මේකයි කියන්න දන්නේ කියන එක නම් යෝගාවචරයේ දෝෂයක් නෙවෙයි උගන්නන ගුරුවරයාගේ දෝෂය. තමයි වෙලා තියෙන්නේ ආධුනිකයන් කෙලින්ම කියලා දෙන්න බෑ. ඒ නිසා ආධුනිකයා කට උතර අරගෙන ඒ කට උතරේ හරහා දැන් මෙතන කියලා දෙනවා මෙන්න මේ මේ පැතිකඩ බලන්න කියලා. අර බෙහෙත් පන්තියක් කියලා ගුණා ගුණාල දෙවෙනි බෙහෙත් පන්තිය දෙනවා. ඒකට මිලක් ගුණා ගුණාම තුනේ බෙහෙත් පන්තිය දෙනවා වගේ ක්‍රමයෙන් ආනාපානී ආස්වාද ප්‍රසආසයේ මේ වගේ තියෙන ලක්ෂණ ටික ස්වභාව ලක්ෂණ ටික පරිකරණ ලිංග නිමිති ආකාරය ඒක ආමින ලිංගයක් තියෙන ලක්ෂණ නිමිති කරන ලබියක් තියෙන ඒක සීතල නිමිත්තක් කුණුසුම නිමිත්තක් කියලා ආකාරය කුණ ගෝරක් පටන් ගන්න හිමීට සිව් වෙනවා තමයි සිව්ම පටන් ගන්න බරෝ කියනවා එනත්තම් කලිමාලා නැගමින් යනවා. එනත්තම් තරංගාකාර වෙනවා. එහෙම නැත්නම් මොකද සාන්ත වෙනවා ආකාර කියනවා. මෙන්න මේ ක්‍රමානුව ආශාස ප්‍රසාරක බලන එක සාමාන්‍ය භෞතික විද්‍යාත්මක කිසිම මේ ආගමක් ධර්මයක් නෙවෙයි. ඒ නිසා උගත් අය කෙනෙකුට දන්න කියන කෙනෙකුට මේක මේ හරහා කියලා දෙනවා. නමුත් ඒ භෞතික විද්‍යාවේදී මේක බලන්නේ නිත්‍ය සංඥා. සර්වඥාන්සේ කියන ඔබ මේ තොරතුරු හොඳට බලන්න හිටපන්. එතකොට පුංචි පුංචි වෙනස පවා මේ ආස්වාදයේ දීර්ඝ ඉඳලා කීටි වෙනකොට කීටිවල දීර්ඝ වෙනකොට තොරතුරු ස්කන්ධයේ සාපේක්ෂ වෙනස තියෙනවා. ඒක සර්වඥාන්සේගේ මෙහෙවීම කියන්නේ අනිත්‍ය සංඥාවක් කියලා. ඒක නිසා ආස්වාදයේ ගත්තොත් ඒ ගොරෝසු ආකාරය සහ සියුම් ආකාරය කියලා පරස්පර විරෝධී ආකාර දෙකක් තියෙනවා. පහළ කොට්ටක ධාතුවේ ගොරෝසු වෙලාව සියුම් වෙලාව. ළඟ වෙලාව දුර වෙලාව. සමහරට ආස්වාද ප්‍රසවාසය ඇනකට යනවා වගේ පේනවා. සමහරට ඇවිල්ලා මොලේ ඇතුලට යනවා වගේ පේනවා. සමහරට ප්‍රියව වැටෙනවා, අප්‍රිය වැටෙනවා, මනාපමනාප. හීන ප්‍රණීත කියන එක පාවිච්චි කරනවා. ඊගාවට ඇතුළ පිට කියන හුස්ම පේ හුස්ම ගන්නවා අපි දැන් පටන් ගන්නකොට හුස්ම කිද්ද වෙන්නේ හැමෙන්නේ මේ ඇති ජීව සිද්ධ වෙන්නේ. හැමෙන් පිට ගියවම් බාහිර හැමෙන් අපිට ගම අඥාත කියලානේ අපි දන්නේ. දේශ සීමාවකලෙන්නේ. ඔය දේශ සීමාව තමයි හුස්ම ඇතුල් කරන වෙලාවල් එක. සමහර පිට කරන වෙලාවල් එක. සමහරලාට මේ තිබිල නැති වෙච්ච හුස්ම පේනවා. අතීත ස්වභාවය. සමහරට ඇවිල්ලා නැහැ තාම එන්න තියෙන හුස්ම පේනවා. සමහරට තියෙන හුස්ම පේනවා. මෙන්න මේ විදිහට මේකේ තියෙන ආකාරයකට දාලා බැලුවොත් ගෝක් කල්යන්න අපේ යෝනේ නෑ ඒක හුස්ම කණිත් හුස්මකට සමාන නෑ කියලා කියනවා. ඒ හුස්ම දෙකක ආශාස දෙකක තියෙන විෂම භාවය සාමාන්‍ය හිතලා ගත්තම හිතෙන්නේ නැහැ හිතෙන්නේ මේක සමානව යනවා කියන්නේ. ඒ නිසා ඉස්සෙල්ලා ගුරුවරු ලකස් කළ දින කමෙන් තමයි ඉස්සෙල්ලා කියන ආශාස ප්‍රසන්න දෙක ගන්න ලොකු ගල බල බලන්න ඒ දෙකේ වෙනසක් තියෙනවා. මෙන්න මේ වෙනස අල්ලගත්ත කෙනාට තමයි ආස්වාදයෙන් ආස්වාද කරගෙන සාහු වෙන්නේ. ප්‍රසවාසයෙන් ප්‍රසවාස කරගෙන සාහු වෙන්නේ. මේක ආස්වාදයේ විපරිණාමය කියලා කියනවා. ප්‍රසවාසයේ විපරිණාමය කියලා කියනවා. අඤ්‍යතා භාවය කියලා කියනවා. උත්වා භාවතාව කියලා කියනවා. අනිත්‍යතාවය කියලා කියනවා. මෙන්න මේක බලන්න අනිත්‍ය සංඥාව නැති වුණොත් මේ හැම එකටම නඩු කියනවා. මේ හැම එකක්ම කරදරයක් කරගන්නවා. මේ හැම කෙනෙකුම අපට සුද්ධ කරන්න කියනවා. මොකද බලන්නේ මේක ගෙඩියක් වශයෙන්, ඒකකයක් වශයෙන් එක දිගට පවතී කියන. මොකද භෞතික විද්‍යාව ගන්න එහෙමනේ අපි. ඒ භෞතික විද්‍යාවකාරයෝ දන්නවා ඇති. අපිට ඉස්කෝලේ යන කාලේ ආවර්තික වගුරු දාලා මේ කායිට දෙන මේක හීලියම් කියලා එක එක කොටුල ඔය අංශු මූල ධර්ම සත්‍යෝත්‍යන සත්‍ය කොටු කරලා කොටු කරලා නෙමෙයි මේ පරමාණුක බර 230 ගන්න බැන්නට පස්සේ මේකෙන් විකිරණ පිට වෙනවා විකිරණ උරා ගන්නවා බර වෙනස් වෙනවා කියලා එක කොටුවෙන්ද දත්ත තුන් අරගෙන ගන්නවා. අන්තිමට දැන් වෙනකොට මොකද වෙලා තියෙන්නේ? ඔක්කොම තුල ඇතුලේ තියෙන්නේ එකම විදිහේ ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, පොසිට්‍රෝන, ක්වක්ස් කියලා තියෙනවා. ඒ වගේ එකක්වත් ඉතිරි නැහැ. මේ විද්‍යාව නරකකුත් නෑ හොඳ පැත්තක් තියෙනවා. මොකද මේ යක්ෂෝ මේ එක අංශුවක් කොටු කරලා ගොඩක් කරාට ඒ ඉලෙක්ට්‍රෝන තමයි අල්ලන්නේ. බලනකොට කියනවා මේ ඉලෙක්ට්‍රෝනයේ ගති ලක්ෂණ දෙකක් තියෙනවා. ඒක ස්කන්ධයේ ධාවේ. ඉන්න යන්ත්‍ර හදලා කියනවා ඒ ඉලෙක්ට්‍රෝන එක එක නිකන් සාමාන්‍යයෙන් ආලෝක තරංගයක් වගේ එකක්. ඒකේ බාර අල්ලනවා. හැබැයි මේ විද්‍යාඥයෝ 100ට 100ක් පිළිගන්නවා යන්ත්‍රේ සකස් කරගත්තොත් ඉලෙක්ට්‍රෝන එක බර බලන්න ඒකට කවදාකවත් ඒකේ වේගය මනින්න බෑ. යන්ත්‍රය සුසල කරගත්තොත් ඒකේ වේගය මනින්න කවදාකවත් ඒ යන්ත්‍රෙට බර බලන්න බෑ මේ දෙකම එකවර වෙන්නේ. මොකද ඒ තරම්ම ඒක කියන්නේ non local phenomena කියලා එක වෙලාවෙ ඒක ගමන් කරන වේගය සැලවෙන නිසා එක වෙලාවෙ දෙපොළක ඉන්නවා වගේ පේනවා. බලාපොරොත්තු වෙන. ඒ තරම් වේගෙන් වැඩ කරනවා. ඒ තරම් අනිත්‍ය දේවල් වලින් වතුර ටිකක් දැක්නකොට, ගින්නක් දැක්නකොට, පස් කැටයක් දැක්නකොට, රටවුණු කයිලක් දැක්නකොට ඔබින්නේ නිත්‍ය සුඛව පවතින වගේ තමයි පේන්නේ. ඉතින් වෙනවා අපි මේ අගත් හැදෙලා තියෙන්නේ. ඒ පුංචි කරලා බලන්න බලන්න බලන්න විසිතුරු කරලා බලන්න බලන්න බලන්න අතුරු ගහලා බලන්න බලන්න බලන්න මේක පුංචි වෙන නිසා අපි ඝන සංඥාවෙන් බලලා ඒකකයක් වශයෙන් ඛණ්ඩක් වශයෙන් ඛණ්ඩයක් වශයෙන් ගත්තොත් විතරයි පොදියට නමක් කියද ඇති ගෑණියෙක් පිළිගන්නේ කියලා. නමුත් ඒක ඇතුළේ තියෙන අංශු එකක්වත් දන්නේ නැහැ මම මේ වැක්තියක් වෙන්නේ ගෑනුවකද පිළිනැකට කියලා. ඔය ඒ තරම් මේකින් වෙනස් වෙනවා. ඒ නිසා මේ විද්‍යාවෙන් හොයාගෙන යන දේවල් අන්තිමට බුදුජානක වෙන පළවෙනිම දේ අනිත්‍යතාවය. නිත්‍ය දැන පිටපැත්ත නොබල ඉන්න බැරි කටකටපත් වෙනවා. එතන ඒක හරහා මේ එන්නේ එන්නේ එන්න කොච්චරද කියනවා නම් අනිත්‍ය සංඥා කියන එක දැන් භෞතික විද්‍යාව පිළිබඳවත් පාරකට මේ බොරුවක් කියන්නේ. ඒක මොනම දෙයක්වත් එහෙම කොටු කරන්න ඉස්තර කරන්න දෙයක් නැහැ. ඒ තරම් වේගෙන් වෙනස් වෙන දේවල් සම්මුතිකර කරන දිනා මේවා ගහන මේවා ලෝහ මේවා පිටියේ ගමන් කරන දේවල් මේවා විදුලිය ගමන් කරන්නේ නැති දේවල් කිව්වට ඊට අඩියට ගිය ගමන් ඉව හැදිලා තියෙන පරමාණු වල ඊට පිටලා තියෙන පාටිකල්ස් වගේ ඔක්කොම මේක ඔක්කොම මේකයි. ඔක්කොටම බර බරක් බලා ගන්න බැරි තරම් ඉතාම සිව්. ඉතින් මේ ටික තමයි දවචනගෝ චීනක් කන්නාගේ නැතුව, අන්වීක්ෂ නැතුව, දුරේක්ෂ නැතුව උන්වහන්සේ සත්‍යයදල බැරි. ඉතින් කාටද දකින්න ඕනේ නම් එයාට හිත වෙනම ආශ්වාසයක් අල්ලගන්න. එදේන ආශ්වාසය බලලා මුලින් ඒක ඔක්කොම නිත්‍ය වශයෙන් දැනගන්න පුළුවන් සටහන් ආකාර නිමිති හොඳට බලුවොත් එක හුස්මත් අවුස්මකට සමාන නැහැ. ඒක තවත් කඩලා කියනවා ආශ්වාසයේ මුල මැදට සමාන නැහැ, මැද අගට සමාන නැහැ. ඒක මජ්ජි සූත්‍රයේදී ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා කියනවා උබෝ අන්ති විදිත්වාන මජ්ජි මන්තානි ප්‍රති යම් කෙනෙක් මේ අන්ත දෙක දැනගෙන එහි නොයදී වැද දැනගෙන වැදෙමුත් ගැලවුණොත් එයාට මම මහා පුරුෂයයි කියලා කියනවා. ඒකනේ සාකච්ඡාවට මේ ගාථා ලක් කරපු අරහතන්වන්සේ නමක් කියනවා. ඒක එකනගේ මත දක්වනකොට ආශාසය ගත්තොත් ආශාසයේ මැද කියලා කියන්නේ ඒකාන්තයක්. මුල කියලා කියන්නේ ඒකාන්තයක්. මේ දෙක තමයි මත අතහැරිය යුතු අන්තය. මේක අතහැරලා වැඩි කරන අග තියෙනවනේ ආශාවෙන්. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. එනිසා ආස්වාසේ අග ප්‍රස්වාසේ අග හොඳ සාන්තිතයි. ජීවෙමින් පවතිති. බලාගෙන හිටියොත් එයාට පේන්න පටන් අරගනවා කොච්චර සීක්‍රයෙන් මේ තිබිච්ච හුස්ම කිවිලා මේ තිබිච්ච ප්‍රසවාසය කිවිලා මේ කියන බහිනවට වැඩි වේගෙන් මේක බහැරලා ඒ වගේ දවසක් නම් ඒ හුස්ම ගන්නකොට කියන හැටි බලන්නේ කිව්ව කොච්චර ශීක්‍රේ වෙනස් වෙනවද කියනවා නම් ඇඟ සහල් කරනවා. කරපාන්න පටන් ගන්නවා. වක්කාරය බය හිතෙනවා. නීරස වෙනවා. ඒකත් අපි දැකලා තියෙන්නේ වැඩ විතරයි. ආශාසයෙන් වැඩ දැකලා තියෙනවා ප්‍රසාසයෙන් වැඩ දැකලා තියෙනවා තාම දක්ෂ යෝගාවචරය. නමුත් මුදේ යන කෙනා වැඩ දැක්කම ඒ හට ගන්න මුල බලන්න උත්සාහ කරන්නේ. ඒතකොට කවදා හරි මේක හටගත්ත දේ මේතර ගොරෝසුලා ගෙවිලා යන තර දකින්නකොට තමයි මේ අනිච්ච භාවය අනිච්ච ලක්ෂණය අනිච්චතාවය කියන එක කියනකොට සෞඛ්‍ය සම්පන්න වෙන්නේ මේ සඳහා අත්‍යවශ්‍ය දෙයක් තමයි අනිච්ච සංඥාවෙන් යන්නෝනේ මේ හුස්ම කියලා කියන එක විදුල කෝඩුවක දාලා ලොක් කරලා කියන්න පුළුවන් නෙවෙයි බුදු සංසිද්ධියක් විතරයි තාම සිල්ම පටන් ගන්න මේ හුස්ම ගොරෝසු වෙලා ආය සම්පූර්ණයෙන්ම නොදැනෙන නොපෙනෙන තත්ත්වයට යනවා. ඒලාට පටන් ගන්න තරක විශාල ලොකු සත්‍යයක් කරන්නේ. ගොරෝසු වෙනකොට ඉච්චර ලොකු සත්‍යයක් ඕන කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් කියන්නේ ගොරෝසු කරරි අල්ලන්න. ඔය ඊට පස්සේ ගෙවෙන තැනට යනකොට හොඳට බලන්න පුළුවන් නම් අර දේනවා ආස්වාසයක් 100 100ක් ඉවරලා තමයි පස්සාවේ පටන් ගන්න. ප්‍රසාරයෙන් 100 100ක් නිවරලා තමයි ආශාව පටන් ගන්න. ඒ නිසා මේ ආශාවේ 100 100ක් නිවවසා ප්‍රසාරයේ ආරම්භය කර ආශාව ප්‍රසාරයට අහු වෙන්නේ නැති මැද ගැලක් අහු වෙන්නේ ඉඳ තියෙනවා. ඒක උගදෙනකොට අහු වෙන ප්‍රසාරයේ නිමාවදී අහුදකට බලන්න හිටියොත් බලාගෙන ඉන්න බැරි තරම් හිත මායා කරනවා. ඒක කරපන්න ගන්නවා. මේ හරියට තමගේ අම්මා මැරෙන දිහා බලාගෙන ඉන්නවා. නැත්නම් අම්මා තමගේ දරුවා මැරෙන දිහා බලාගෙන ඉන්නකොට බලන්න බෑ. මොකද අපි පුරුදු කරලා තියෙන බර්ත්ඩේ පාටි ගන්න. මැරෙනවා ගන්න බෑ නේද? ඉතින් ප්‍රසවාසයේ මැරෙනවා ගන්න කොටත්, කාමයේ මැරෙනවා ගන්න කොටත්, ඒකේ නාගර හිත ඇතුලේ තියෙන ප්‍රතික්ෂේප ගතිය. දකින්න අකමැති ගතිය නිසා ටික වේලාවක් බලන තෝතු ගතියක් එනවා. ඒ මොකද නිත්‍ය සංඥාවෙන් නෙවෙයි නිත්‍ය සංඥාවෙන් බලන්නේ. අනිත්‍ය සංඥාවෙන් බලගෙන හඳේනවා දැන් නම් ඕන්න මතුවෙන තාක් ඔබේ දේවල් නැතිනවා කියන එක උස්මට සාපේක්ෂව ආස්වාද සාපේක්ෂව ප්‍රසවාස සාපේක්ෂව දකින්න. එතනින් කතා ඉවර වෙන්නේ මේ අරගත්ත හුස්ම අපි ගත්ත සූක්ෂම මට්ටමේ හැම ප්‍රසවාසයක්ම නිමාව දැක්කොත් අර තේරෙන පටන් ගන්න බොහෝම ශීක්‍රයෙන් නිවන් වෙලා හිස්තැනකට යනවා. මේ විදිහට අනිච්ච සංඥාවෙන් බැලුවොත් ටික වේලාවක් යනකොට ආශ්වාස ප්‍රශ්වාස දෙකම ගෙවිලා යනවා. ඒක තමයි ඇස්සේ යනවා කියන්නේ. ඒ තමයි අනිච්ච සංඥාවක් කියලා කියන්නේ. නමුත් මේක නෙවෙයි නම් බලන්න මේක ගෙවිලා යන කරදරයක් වෙනවා. නිච්ච සංඥාවෙන් බලනවා නම් ඒක නාට ඒ නොදැනුවත් මේ භාවනාවට අතුරුකම් හතුරුකම් Tamandeම හිතේ සිද්ධ වෙනවා. ඒ නිසා ආශ්‍රව ප්‍රසාසය ආශ්‍රව ප්‍රසාසය දිවාව හෝ ආශ්‍රව ප්‍රසාසය පොදු ක්‍රියාවක් විදිහට අරගෙන මේක නිවිගෙන යන පැත්ත සංසුන් වෙන පැත්ත දෙනකොට ඒකට අනුග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ අනිච්ච සංඥාවයි කියලා. නිච්ච සංඥාව කියන කෙනා බයක් පාලවන්නේ අල්ලගත්ත දෙය නැතිලා යනවා. ඉතින් ඒ නිසා සෝතමේ ඥාන අවශ්‍යයි. ඒකෙන් භාවනා කරලා ඒක අත්දකින්නත් ඕන. අත්දකලා ගියාට පස්සේ ඊට තේරෙන පටන් ගන්නවා මේ විදිහට පහළ වෙන ප්‍රසවාසය. කිවි යන දැන දකින්නකොට ඒක සීත වෙනස් වීම දකින්නකොට ඊට තේරුනොත් ඒ මට එන කේන්ති එක උනා. නිමාව ඒ විදිහටම තමයි ඉවර වෙන්නේ. අපිට වෙලා තියෙන විදිහ බලන්නේ ඉන්න ඉස්පාසුවක් නැහැ. අපිට පහළ වෙන හැම ආසාවකම නිමාව ප්‍රසාසී නිමාව වගේ තමයි. අපිට එන හැම හැඟීම කරන්නේ. ඒවන ආපුනම දැක්කනේ. මේ රූප ධර්මයක අනිත්‍ය ලක්ෂණය හරහා අනිත්‍ය සංඥාව හරහා ඊවන් වෙන දැන බලන්න පටන් ගත්තොත් එයාට මේ හැම කයකින වේදනාවක් නෑ. සීන සීයක්ම ගෙවිලා තමයි ඊගා වේදනාව වෙන්නේ. එහෙම නැතුව වර්ණ කරන්න වෙන්නේ මේ දුක් වේදනා පාපවම යන්නේ නැහැ. අප වේදනාව වරණ ඉක්මනට යනවා වගේ පේනකට තියෙනවා. නමුත් ආසල්පසාදකේ ගිහන් කැපමඩර නැත්නම් පොදු හුස්මේ ගිහන් කරන බලාගෙන කෙනාට ඒ දැනුම, ඒ සමීකරණය, ඒ ඒ ඒ ආකල්පයේ ඉස්මෙම්ම වේදනාවයි ගන්න පුළුවන් ඉන හැම සැප වේදනාවක්ම දුකකින් හමාර වෙලා සියලු සියක් නැතරලා නෑ වෙනාට ඉඳී. හැම දුක් වේදනාවක්ම සැපකින් හමාර වෙන්නේ ඊගාවට සම්පූර්ණ සුද්ධ වෙලා තමයි ඊගාව වේදනාව පහළ වෙන නිසා හැම වෙලාවෙම වර පූසු ගෙවල් වගේ කෑලි කෑලි එකතු කරලා හදු කියලා. නිත්‍ය සංඥාමත වේ කරන්නේ මේ පොළොව වගේ එක දිගට යායන වෙනවා. ඔක්කොම කෑලි එකතු කරලා හදපු දේවල්. මේ දෙක නම් භාවනාවට ලක්කල් කරගෙන යනකොට සූර වෙනාට දක්ෂිනට අල්ලනවා. ඒත් මේ සංඥාව දේවල් වලට අපි එන්න දෙවෙයි. අපිට මේ හම්බෙලා තියෙන නීලනා පදක්ක පට්ට ඒව පිළිබඳව ඔය විදිහට කල්පනා කරනකොට අර දෙකම කරපු දක්ෂකම කරලා කරන්න පුළුවන්. අපි මේ ලෝකේ තියෙන හැම දෙයකටම ලේබල් එකක් දාලා තියෙනවා. මොකද ඒ කන්න කැදරකම නිසා තණ්හාව නිසා ආ ඕනේ නැති කිසි දෙයකට ලේවල බලන්නේ ඒ සංකල්පයන්ගේ සඳහන් කරන මුළු ලෝකේ තියෙන සෑම දෙයක්ම නමකින් සංඥාවකින් කෙලසිලා තියෙනවා කියන්නේ. නමුත් මේ සංඥාව කොච්චර සීඝ්‍රයෙන් වෙනස් වෙනවද කියලා අපිට දැක ගන්න කොච්චර අමාරුද. ඒකයි කේමාව මුදිතානාත් ළඟට ඉන්න කම්මැලිලා ආවදාවේ බුදුරජාණන් ලස්සන මල්ලද පිටවක් වගේ ඉන්න කාන්තාවකට පවන් සලන සකස් කරලා අරට සංඥාවක් දුන්නා උඹට වැඩි ලස්සන ගැන ලෝකේ ඉන්නවයි. ඒතර කේමාවගේ හිතේ බණටවත් බුදුන්වහන්සේ බුදුරත්නය ධම්මරත්නය සංකල්පයෙන් නෙවෙයි. මේ බලමුකෝ බුදුහමතුලා ළඟ මේ ගෑණියක් පවන් හලන. මම හිතන්නේ කවදාවත් බුදුහමතුලා මෙහෙම ගෑණි ළඟ තියන්නේ කියලා. කලින් ඉන්නේ කියන්නේ මරත් දෙන්න. දැන් උදාහරණයේ මේ සංඥා ප්‍රයෝගයට අහිත වෙන්නේ ටික වෙලා ගියාට පස්සේ ඔහොම කෙටි කාලයකින් අර ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් එකේ පාස් ෆෝවර්ඩ් කරනකොට යනවා පාස් ෆෝවර්ඩ් ආවම මේ අපන්නේ ඔන්න දරුවෙක් කඩපු ගෑණියක් කරලා දෙන්නේ කඩපු ගෑණියක් කරලා තුන්වෙනි කඩපු ගෑණියක් කරලා තාන්තිකට තලතුණා වෙලා වටාත්තම අතල තියාගන්න බැරුව එතනම වැටලා බැලලා ගියාට පස්සේ අර කටක් කරගෙන ඉන්න බලාගෙන මනුස්සයාගේ සංඥාට මොකද වෙන්නේ? එයාට බල තේරෙන්නේ නැහැ. එයාට ධර්ම ගෞරවයක් පුත්ත ගෞරවයක් නැහැ. මේ සංඥාව කොච්චර අල්ලගෙන ඉන්නවද මේ තාරුණ කම තාරුණ සම අම්මගේම වගේමයි දුවගේම කියන්නේ මේක උපමට්ටම් කරගෙන ඉන්නේ. ඒක රැල්ලක් එනකොට ප්ලාස්ටික් සර්ජරි දානවා. කේස් කැඩෙනකොට පැහැෙනකොට වෙනදකින් අවකේ දාගෙන එතන හිටවනවා. කුරුල්ලක් ආවම ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට යනවා. කොච්චර හිතනවක් තියෙනවද කියලා බලන්න මේ මේ මේ මිලි මයික්‍රෝණයක් විතරම තියෙන මේ තුනී සීයේ නඩත්තු කරන්න ගන්න බැහැ. නිකමට හිතන්න ලස්සන කෙල්ලෙක් ගැලි කොල්ලෙක් ගැලුවේ සීයේ ගැලෙකොත් මොකද වෙන්නේ? උපිරිසින හැමදේම ගැලෙවොත් ඒ යක්කඩි පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ කියනවලු ඉති කියලා දේශනා කරනවා. මේ ඉතින් නෑනියක් කරන කන බිල හැරෙමුත් එහෙම. බල්ලගේ කවුටන්ගේ මලක් කන්න කොළුවක් කොල්ලක් වගේ කියන්නේ. ඒක හොඳ පිටර ධර්මවල පදන අම්මේ ලපනම වංසංග දේසෝ මේ ගුණේ නාහල දේ. අම පොට්ටක් ගලවලා බලන්න මොකද වෙන්නේ කියලා. අපිට ඔය මිලි මයික්‍රෝනයක් කියන හැම විනිවිදගෙන යන තරම් සතියක් නැහැ. තියෙනවා නම් ඒ මිලි මයික්‍රෝන ඇතුළත වෙනස් වෙන සංඥාව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නේ කීමාවට ඕම් බලපන් මේ සෙල්ලම මේ හැම පොඩ්ඩක් දිරලා ගියාට පස්සේ වෙන වැඩි ඒ හරීම හරිම හාස්‍යදකයි හරිම సౌందర్యාත්මකයි නමුත් පිළිගන්නම අමාරු තරකමයි මේ සංඥා පිළිබඳව අපි උත්තරයි කියලා හලකන දේවල් වෙනස් වෙනකොට සෞන්දර්යාත්මකයි කියලා හලකන දේවල් වෙනස් වෙනකොට ඇතුළට වක්කාක්ක තියෙනවා. වමනය කරනවා වගේ තියෙනවා. හරි වෙහෙස කරගතිය වෙන නිසා රූප පිළිබඳව සංඥා වංචනා වඩලා වේදනාව වැඩි වෙන පස්සේ තමයි ඔය සංඥා පිළිබඳව ඇති වෙන දේවල් පිළිබඳව සුදුසුකමක් ලැබෙන්නේ. අද අද භාවනා ලෝකේ මේ සංඥා මට්ටමේ හිර වෙලා භාවනාවේ පේනකොට තමයි එක එක එක එක භාවනා ඉදිරියට යන විවිධාකාර සංඥාවන් මුලිච්ච වෙනවා. ඒ හැම දෙයක්ම අල්ලගෙන මේ විශ්ව ශක්තිය සුවසේවාවන් කුප්ත බලවේග බ්‍රහ්ම ලෝක සම්බන්ධ කරන් දේව ලෝක සම්බන්ධ කරන් අතිමානක සම්බන්ධ කරන කොච්චර කාලයක් යනවද කියලා බලන්න. දන්නේ නැහැ මේ සංඥාව මේ තරම්ම මායාකාරී. ඒකට අවිනේ තුනාවක් දක්ෂයත්. ගා පින්නේ තියත්. සංඥාව දුන්නාට පස්සේ මාර්ගඵල දුන්නාට පස්සේ ඒ පුද්ගලයාට පුදුමාකාර දාසභාවයක් එනවා. මේ සංඥාවේ තියෙන වහා වෙනස් වෙන සුළු කතිය මිරිඟුකට සමාන කළ බුදුන්සේ සඳහන් කළා කියන්නේ ඒක රූපෙත් තියෙනවා වේදනාවෙත් තියෙනවා මේ සංඥාව දිහා බැලුවොත් අද තමයි මේ ইনফরমේෂන් ටෙක්නොලොජි කියන යුගයේ මේ සංඥාව වැඩියෙන්ම මානවයට හානි කරන යුගය. ඉතින් විදිහකට කියනවා නම් ප්‍රවෘත්ති මාර්ගයෙන් වැඩියෙන්ම බොරු කියන යුගය. අද ජනමාධ්‍යෙන් 101ක් අස්සක් කියන්නේ. ඒකෙන් කරන්නේ තියෙන සත්‍ය පුළුවන් තරම් සංඥාවට අමාරු කරලා. මේ මිනිස්සු නිතරම තිගැස්සුම තරියට බය තරියට තොරතුරු හදා හදාන කොහේ හරි නිය මරලා මරණ දැන්නේමක් භයානක මරණය පුදුල්ල හැන්දරකක් වෙන්නේ. ඒක භයානක හොරකමක් වෙන්නේ. ඉතින් කෙනෙකුට මනුෂ්‍යයර ගියාගත්ත බත් කන්න බෑ මොකද බඩදර. හැබැයි ටෙලිවිෂන් බලන්නේ නැතුනම් බෑ බත් නොකා ඉයක් කරන්නේ. පත්තරේ. ඒ කොහොම කරන්නේ? මුතුම තත්ත්වගත කිරීමක් කරනවා. ඒ නිසා මේ Taman ඇතුලේ මේ සංඥා වැඩ කරන එක මේ බාහිර කියන එක සම කරලා බලන බැලුවොත් ඒ කෙනාට තේරෙයි කැලේකට ගියාම කොච්චර සාන්ති කරද කියලා. කැලේ වර්ධාක සංඥා විලෝපනයක් නැහැ. සූදුකේ තමයි තියෙන්නේ. ඒ සංස්කාර කියලා කියන්නේ තමන් විසින් ඇති කරන නිර්මාණය කරන ලද තමන්ගේම දේවල් නිත්‍යයි සුඛයි සුභයි කියලා තමයි අපි පෞල් ජීවිතයක් සමා සංස්කාරක් සමිතියක් ඇති කරන්නේ. ඒක නැති වෙනවා කියන හැඟීමක් නැහැ. ඒ නිසා අපි ඉතිරියවට ආදාගෙන දඟලන්නේ. අපි විහිං විහිං කරන අපි විසින් නිර්මාණය කරන දේවල් නිත්‍යයි සුඛයි සුභයි කියන්නේ. ඒ වගේම තමයි කෙනෙකුට ඒ තමන් විසින් නිර්මාණය කරපු දෙයක් තමන් වෙන දරුවෙක් විනාශ කරන දකින්න එක තමන් මරනට වැඩිය. ඒ නිසා සංස්කාර පිළිබඳව නිත්‍ය සංඥාව මනුෂ්‍යයන් නැවත හිණියක්. අපි හුඟක් වෙලාට ජීවත් වෙන අනාගත ජීවිතේ මිසක් වර්තමානයේ නෙවෙයි. ඒක අපි මේ නිර්මාණය කරලා යමක් තියෙනවා ඒ සියල්ලෙම සිද්ධ වෙන්නේ ඒක විනාශ වෙනකොට ඇති දුක විතරයි අපිට ඉතුරු වෙන්නේ. ඒ නිසා ඉස්සර වැද්දෝ හිටියා. ඊට පුදනක ලකුණක්වත් නැහැ. ඔකිසිම දෙයක් වෙනස් කරේ නැහැ. ගල්ලනකට ගියා, ගස් දෙනයකට ගියා, ජීවත් වුණා. මිනිහෙක් පරවද්ද ගල්ලනකට ඇරියා ගියා. දැන් ඒක නෑ හැම කෙනා පුංචි දෙයක් හොයාගත්ත ගමන් පේටන්ට් රෙකෝඩ් කරනවා. මේක මමයි හොයාගත්තේ වෙන කවුරුරේ හොරකම් කරන්න බෑ. මේ ඔක්කොම මේ බටහිරේ හදාගත්ත උච්චත භාවයට පත්වෙච්ච දේවල්. නමුත් මෙච්චර ඉතාමත්ම ගැඹුරු නෛර්යානික සීගතක හොයාගත්ත බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටක පොතේ ලියලා තියෙන දේ හිමිකම් ලැබෙනවා කියන්නේ. උත්තර පොත් කිසිම මේ කුණුවර තියෙන කොට පිළිවෙල තියෙනවා මේ පොතේ කොට දක්කෝ බහුචිකව හෝ ඉච්ඡික්‍රමයට වරණම් කෙරුවොත් අසවල් දණ්ඩ නීති අර්ථේ ප්‍රකාරයෙන් දඬුවම් කරනු ලැබෙනවා මේ තමන්ගේ දේවල් මේ හදාගත් දේවල් අල්ලන්න හදන හැටි දිහා බලනකොට බුදුරජාණන්සේ හිතලා කරගුවා නෙවෙයි මේ උන්වහන්සේගේ මේ ධර්මය ඕනම කෙනෙකුට කිසිම හිමකමක් නැතුව පාවිච්චි කරනවා මොකද උන්වහන්සේ කියන එක මගේ ධර්මය. මේකට උඩ භවති නැති. නමුත් අපේ අදී වෙනි පරම්පරාවට අපි මොනවද උගන්වන්නේ? අපි දුවදරුවන්ට අපි මොනවද උගන්වන්නේ? උගන්වලා උන්ට හදලා දෙන මේ සබම් බුදුල මේ හීන මාලිකාව උන් ඉදිරියට කඩාන වැටෙනකොට උන්ට මානසික ආසාවක් නැවිත් මොනව කරන්නේ? ඒ සෞන්දර්යය කයි කරන්නේ? මේ උගන්වන බිඳට සාප කරනවා. ඒ නිසා අද පන්ති පාරමිතාවට දෙමව්පියන්ව සාර්ථක කිරීම දරුවන්ගේ විනෝදාංශයක්. හැම තැනකම මේක තියෙන දෙයක්. ඒ මොකද සත්‍ය පෙන්වන්නේ සරසුදු රජුම කරපු වැඩේ කරන්නේ. කෙනෙක් මාළික පරකට පේන්නේ නැහැ. රන්වසෝරම් සුබ කියලා මාළිකා තුනක් හදලා නාටිකාංගනාව වෙන දීලා ඉදොල් කාර්මයක හිටපන් බැයි කාලේ මේක හිටපන් කියලා තන්නේ කර දුප්පතුන් නැති ලෝකයක් මාවල දෙන්න හදලා. කවදා හරි ඒ කයිදීර ගිය දවසේ දකින්නෙම ලෙඩෙක්. දකින්නෙම මරණදා. දකින්නෙම වයසකදී දැක්කපු ගමන් යාට වෙනස තේරෙනවා. මට අපේ කියා ප්‍රොෆෙසර් කෙනෙක්. ඒ ප්‍රොෆෙසර් මේ ඇමරිකාවේ හරි කොහරි PhD කරලා ඒ දරුවා මෙහෙදී හැදිලා. ඒ අනකොට සිංගප්පූරේ ලංකාවට ගියාට පස්සේ කුකුලෙක් දැකලා. ඊට පස්සේ කියලා මේ තමයි චිකන් කියලා. ඒ ළමයා චිකන් ගන්න ෆ්‍රිජ් එකේ දාලා දෙන කුකුළු බස් එක. මේක කියපු ගමන් ෂොක් එකක් ආවා. මොරට ගිහිල්ලා කිව්වා මේ තමයි කැන්ඩි කියලා. එයාට කැන්ඩි කියලා කියන්නේ ස්වීට් ෂොට් එක. දෙකම යන්නේ මරණ කම්ම වලයක්. මරණ කම්ම දිගටම ෂොට් එක දකට ගන්නවා. මොකද ඒ තරම්ම මේ කුකුළු කහගෙන කුකුළු පැටවුවා වගේ මේ හැදෙන ධර්මයේ ස්වභාවික ලෝකයෙන් ඈත්ලා තියෙන ගැටි උට තේරෙන්නේ සුභාග පරිදෙන ධර්මයන්ට තාමේ කලර ෂොක් එක නිසා තියෙනවා. උන් දක්වන තේරෙන්නේ. ඒක එක පාට හෙළුනොත් ඒ පිස්සු වෙන්න දුන කරන්නේ. ඒක නිසා සිද්ධාර්ථ කුමාරය එළියට ගියාට පස්සේ එයා ඡන්න තමයි අරලාන්නේ ගෙවෙන්නේ මේ එදා කරච්ච දේ උඹටත් වෙනවා මටත් වෙනවා. මේ වයසට කියන වෙලදී අපිට කරන මතක් වෙනවා. මේ මර්මයේ කියන විණිය උඹගේ කෙනෙක් තමයි. ඇවිත් දැනගන්න ඕන ඕක දැකලා ඉදිරියට ගියේ. ඒ කාරණා හතර දකින්න කොච්චර අනිච්ච සංඥාවක් සංසාරේ වෙනලා තියෙනවද බලන්න අවුරුදු 29ක් කිසිම මේකක් පෙන්වන්නේ නැතුව හදාපු කුල්ලෙන් වහලා තිබ්බ පහනක් වගේ. ඒක කියන හදපු දාරුවක්. මේ බටහිර ලෝකෙත් පෙන්වන දනිනගරේ පුරංගනාවන් සහ පුරවැසියන් නිබ්බිහි ලස්සන කාර්ය ලස්සන වර්ධනතර පිස්සු දෙහිලම ගාල් කරලා පිටක කුල දානවා. ලිද්දු දෙහිලම ගාල් කරලා ඉස්පිතාල කරනවා. නාටික දෙහිලම ගාල් කරලා වයසට තියෙන ඇට ගන්නවා. පොඩියුම් පෙන්වන්න දෙන්නේ ඒගොල්ලෝ මඩ මේ හදනවා. ඉන්න හරියක් ඉන්නේ ඒ පුරංගනාවන් සාපුර වැසෙන්නම් එක් එක්කින් අහලා බලන්න උගේ හිත නිකන් එන ගහට දුම් පිට කියලා එක් එක්ක සතුටක් නැහැ මේ කුචිම தත්ත්වයට යටතේදී අපි කොච්චර අනිච්ච සංඥාව වඩන්න කියලා කිසි නිච්ච සංඥාවක් කියලා කියනවා කියලා බැලුවොත් වටිනාකම දෙන මේක ආපහු ගන්න බෑ විතරයි ධානය ගන්න බැරි තරම් හානි කරලා නැහැ උනාට පස්සේ තමයි ශීශ කෙනෙක් කියලා ලෙඩේ බයිපෝලා එක එන්නේ ගන්න බැරි මට්ටමකට ගියා. ඒකවල භාවනා කරන්න බෑ. තාම යන්සයි කියන මට්ටමේ පැනික් කියන කට්ටිය හිස්ටීරියා කියන මට්ටමේ භාවනා කරලා ටික ටික ගන්න පුළුවන්. ඒකෝත් ඒ කරන්න කරන්න වෙන්නේ මේ සාමාන්‍ය ලෝකයේ තියෙන දුකට උත්පත්තිය. එසා බුදුරජාණන්සේගේ මේ ඉගැන්වීම සතරහට වෙන බව දුකට විදාන. කුෂ්ඨ රෝග කැසගෙලිකට එදකමක් නෙවෙයි. භව රෝගයේ දෙයක් ඒකට තියෙන හොඳම උත්තරේ තමයි මේ සියල්ලම නැති වෙන සුළු බව එහෙම නැත්නම් අනිත්‍ය ස්වභාවය ඒක අන්තිම තාමත් සූක්ෂම වෙනස් වෙන දේ තමයි විඥානේ නැත්නම් අපි හිත කියලා ගන්න එක ඊට වැඩි රූපවල ඉඳලා වේදනාවන් කියලා සංඥාවන් කියලා සංස්කාරවලට ගිය කෙනෙකුට පමණයි ඒ තරම් සිහිය වෙනස් වෙන විඥාන தත්ත්වය ගන්න. නැත්නම් අපේ තුන විඥාන ජීවිතෙන් ජීවිතයට යනවා කියන්නේ. මේ මහා කර්ණ සංචේ සූත්‍රයේ වගේ ප්‍රොයිදාම ඉන්නකොට ඒකදී ඉඳලා තියෙන කාලේ ආම කෙනෙක් කියනවා මේ හිත ජීවිතෙන් පරමයෙන් පස්සේ යහට යනවා. ඉන්දිකයි කියලා. මොකද අර රෝපණිකයි කියලා හිතාගන්න වේදනනිකයි කියලා හිතාගන්න සංඥා සංස්කාර නිතරමකට අනිවාර්යම විඥානේ නිත්‍ය භාවය තියෙන නිසා යම් කිසි කෙනෙකුට යථාර්ථය අවබෝධ කරගන්නට භාවනා කරගන්න ඕනේ. නමුත් යනකොට දිනින සංඥාව ලෑස්තිලා යන ගතිය නැත්තම් මොන දේ දැක්කත් ඒක නිතර නඩ දාගන්න. ඒක නැත්නම් කොච්චර කමටහන් කරලා කොච්චර පණ කිව්වත් අල්ලන්නේ නැහැ. ඉතින් ඒ නිසා නිච්ච සංඥා වෙච්චර නරක එකක් නෙවෙයි. මේ නිච්ච හිත කියන එකක් තියෙනවා. නිච්ච චිත්ත කියන එක. ඉතින් යනකොට සෝදාගන්න බෑ. ඒක තමයි භයානක ලෙඩ කියන්නේ. ඒ වෙන්නේ නිච්ච දික්ක කියලා. සස්සත දික්ක කියන්නේ අන්නේකට. ඒක බුදු කෙනෙකුට තලින්නේ. සස්සත දික්කට වැටුණොත් දික්කමකට බුදුහාමර සලක කරන්න බෑ. චිත්ත මට්ටමක් සැහැර බයයි. නම සංඥා මට්ටම හදන්න ඕනේ. මේ සංඥා චිත්ත දික්ක කියලා තමයි මේක. භයානක තත්ත්වයට යන්නේ. ඒක අපි නිතරම ඒ බුද්ධ ජනතාවට පෙන්වන මේ අනිත්‍යතාවය එච්චර ලස්සනට මුරගාලා ගොජකමෙන් පින්නන්දී ඒක දැක ගන්න උත්සාහ කරනවා නම් ඒ උත්සාහය නැත්නම් මේ අනිත්‍ය භාවයේ දකින ස්වභාවය මේ කරන ආනාපානසති භාවනාවට වමේ ඉඳලා දකුණට වෙනස් වෙන වෙනස් සිල්ල පිම්බීමේ ඉඳලා හැකිලීමට වෙන වෙනස් සිල්ල හැම එකකදීම නිත්‍ය අනිත්‍ය සංඥාව උද්දීපනය වෙනවා නමුත් නිත්‍ය සංඥාව බලකට වෙන්නේ භාවනාවක් හැදෙනවා අල්ලගන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා මේ නිත්‍ය අනිත්‍ය සංඥාව මේ කායික රෝග විතරක් නෙවෙයි ඇටුවම් බහැලා පරිපරිණාමයේ පුරාම අපි ස්වභාවික වර්ණය හරහා නිත්‍ය සංඥාවට හදාගත්ත මේ කුණි අභියෝග කරනවා. ඒ නිසා කවදාකවත් කාටවත් අනුමත මේ රෙකමන්ඩ් කරන්න අමාරුයි. නිත්‍ය සංඥාව වඩපත් කියලා ඒ මොකද ඒ කෙනාට දරා ගන්න බැරි වෙන්නේ. මොකද එතන මේ අනිච්ච සංඥාවක් නැහැ. මොකද නිච්ච සංඥා ඉන්නේ නැහැ. මෙතන ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ පැවිදි වෙච්ච කෙනෙක් නිසා ආනන්ද සාධ්‍යයල කියන නිසා මුචාවෙකනම් භික්ෂුවක් නම් ආනන්ද එයාට මේ අනිත්‍ය සංඥාව වලට ඇඟීමක් තියෙනවා ඒ නිසා අනිවාර්යයෙන්ම ගිරිමානන්ද අනුරෝධිස්ලා අනිත්‍ය සංඥාව හොඳට අත්දැකලා තියෙනවා දැන් හිත ඉලේට කට්ටක දිහිලා වෙලා තියෙනවා මේකට අනිච්ච සංඥාව දේශනා කරන්න මතු කරලා දෙන්න මතු කරලා දෙනකොට ඔය ලෙඩෙත් එන්නේ අන්නයි අන්නල යන එකක් නෙවෙයි කියලා සුවයක් පහළ වෙනවා කියන එකයි ඒක අදහස භාවනා කරන යනකොට මේ ආනාපාන බලනකොට මේ අනිච්ච සංඥාට මේක උමිලා කියන කෙනෙක් කියවෙන්නේ නැහැ ඒ නිසා වෙනස් කමෝදේ ප්‍රතික්‍රියා කරනවා මේ වගේ අනිච්ච සංඥාව මුදේශනා කටින් කියවගෙනට අපි හිතනවා මේ භාවනා කරන කරන එක සම්බන්ධ කරගත්තා නම් ඉස්සරහට ආනවාහිල බිම්බි වැටෙන්න මාරුනා. සතියෙන් නිද්ද වෙන්නේ. ආශාවෙන් ප්‍රසවාසයට මාරුනා. සතියෙන් නිද්ද වෙන්නේ. මමීතල දක්නට මාරුනා. සතියෙන් නිද්ද වෙන්නේ. ඒ සතිය වැඩෙන ගමන් අනිත් සංඥා වැඩෙනවා. අනිවැනි විදිහේ චින්තමය චින්තාමය විප්ලවයකට ඒ වික්‍රේ හරහා තමන් කරන වැඩේට ධෛර්යයක් ඇති වෙන්නේ සාද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ පළවෙනි ධර්ම දේශනා නිමා මෙතන සටහන් කරනවා සියලු දිනාටම සැලසීම උදා වේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම අපි මේ ධර්ම දේශනා නිමා වුණාට පස්සේ පුණ්‍යන් මොදනා සියුසී අපි රැස් කර ගන්නා ලදී දවස පුරා රැස් කර ගන්න ලදී කුසල් මේ නොවන සියලු දිනාටම අනුමෝදන් කිරීමේ චාරිත්‍රාක් අපි පසුගිය වැඩමුළුවේදී කරගෙන ආවා ඒ නිසාද මේක නෙවෙයි දවසේ වැඩ පිළිලේ නිමාව නැත්නම් මේ අවස්ථාවක් කරගන්නවා පිළිනො පිළිමේ වැඩවලට උදව් කරපු සම්මානවලට අපාට ඥාතිින්ට පිටවෙන අතර අපි මේ බලාපොරොත්තු වෙනා කාරණාව භාවා සම්පාදනය කිරීම තාපකරක් මේ පිළ එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියදසින් තුවපිටාතාදී ආකාසං ජානකට